දැයි අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි වැඩමුළුව නැත්නම් සැසිවාරයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අද උදේ පරයන්ක භාවනාව සිදු කිරීමේදී මුලින් ඊතා වේගයෙන් හුස්ම ගන්නා බව මාහට තේරුම් ගිය අතර පසුව ඊතාමත් කල්පනාවෙන් එය එයට සිහිය යොමු කෙලෙමි. මෙහිදී නලලවට නලල අවට නලියන ස්වභාවයක් දිගටම පැවතුන අතර නාසය අවට දැඩි බවක් ඇති බව දැඩි බවක්ට පත්විය. සෙමින් එය ලෙහෙන ආකාරයක් දැනිනි. නිතරම පරියංක ඉරියව වෙනස් කරන අතර අද කුමන හේතුවක් නිසාවත් ඉරියව්ව වෙනස් නොකරන බවට දැඩිව තීරණය කළෙමි. හුස්ම රැල්ල කෙටියෙන් සිහින් වී නොපෙනී ගිය අතර මා තවත් උනන්දුවෙන් ඒ දෙස බැලිමි. මෙහිදී හුස්ම ගන්නා බව දැනුනේ උදරයේ පිම්බෙන හැකිලෙන නිසාය. වම් පාදයේ තනින් තන වේදනාගෙන දුන්නත් එයට සිහිය යොමු කරන විට එය නැති වී ගියේය. මෙසේ ඊතා වමනාවෙන් හුස්ම ගැන බලා සිටින විට එකවරම ආලෝකයක් වැනි දෙයක් පෙනුනි. මෙහිදී මම S2 ඊතා තදින් වසාගත්මුත් ඒ ආලෝකය දැඩිව පැමිණ කහ පැහැති මල් රටාවක් වැනි දෙයක් විනාඩි කිහිපයක් පැවති නැති වී ගියේ. නමුත් මේ සියලු දේ වන අතර මම දැඩිව හුස්ම රැල්ල දෙසට හිත යොමු කළෙමි. අත් දෙක නැතිවා වැනි හැඟීමක් දැනිනි. නමුත් හුස්ම රැල්ල හොඳින් සිදුවන බව නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේ ලබා දෙන උපදෙස් ඉතා ගෞරවයෙන් පිළිගනිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. ඒ වගේ අර මුලින් තියාගන්න මූල කර්මස්ථාන වශයෙන් තියාගෙන ඉන්න දේ වෙනස් වෙන ස්වභාවයේ දක ගන්නා සුළුව එහෙම නැත්නම් ඒකේ එනේන හැඩේ එනේන ආකාරය දක ගන්නා සුළු ගියාම අපිට මේ කයක් තියෙන බවක්වත් මතක නැහැ. හිත හරියටම ඒකට එක්ක මේ පක්ඛන්දනේ වෙනවයි කියලා කියන්නේ ඔබා බලන ගතියට එනවා. එතකොට ඒකේ පහදිනවා හිත. ඉතින් පහදිනකොට ඔය සද්ද ඇහෙනවා, කකුලේ වෙන දා වෙන වේදනා මොනවත් දැනෙන්නේ ඒකට යනවා. නමුත් අර මේකේ දැඩි අදිෂ්ඨාන අරගෙන තියෙන බව පේන්න තියෙනවා. කය හොල්ලන්නේ නැති බවට මොන දෙයක් ආවත් ආනාපානෙන් හිත පිට යන්නේ නැති වෙන බවට නැත්නම් ආනාපානෙ නැවත නැවත බලන බවට එහෙම දැඩි අධිෂ්ඨාන ඕනෙත් නැහැ. ඒ කියන්නේ මුලදි මුලදි එහෙම ටිකක් කරන්න වෙනවා මේ හිතුවක්කාරකම් ටිකක් නැතර කරන්න. එහෙම දැඩි අධිෂ්ඨාන කරන්න එපා. ඇඟ හෙල්ලෙනවා නම් හෙල්ලිච්චාවයි. ඒකේ මේක ලොකු රාජ අපරාධයක් ඇත්තේ නැහැ. ඒක දැඩි ලෙස ආනාපානය බලන්න ඕන කියලා දෙයක්වත් නැහැ. මේ ඒ අතරමැද පෙන්නන ওই ජවනිකා කොයි එකටත් එන්න දෙන්නේ ඒව ඇවිල්ලා මේ අපිට කරදර කරන්න එන දේවල් නෙවෙයි. ඒ ඉස්සරහට අපි පුරුදු කරන්නේ වගේ දැඩි මතධාරී වෙන්නේ නැතුව එහෙම නැත්නම් රෙජිමෙන්ටේෂන් කරන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමයට භාවනාවට යන්නයි. ගියාම තමයි තේරෙනවා නිකන් අර ගුණා කීකරුණාට පස්සේ කරත්තෙට ආයෙ උට ගහන්න අnder පාන්න මොකුත් ඕනේ නැහැ. ඔය කරත්තේ ගෙනියනවා. අර ඉස්සර වගේම දඬුවම් කරන්න හොඳ නැහැ. ඉස්සලා දඬුවම් කරන්න වෙනවා. ඌ කර උරු කරගන්නකම්, නාස්ලනුට අහනකම්. ඊටසේ ආසනට අහනවා දන්නවනේ. සාමාන්‍ය ක්‍රමයට යන්න අරින්න ඕනේ. එතකොට අපි අර රූප වස්තුූප ධර්ම කෙරේ ඇති දැඩි බැඳී හිටින ගතිය, රඳාපවතින ගතිය අඩු වෙලා ආනාපානේ නැති වුණත් නැත්නම් ආනාපානේ නොතිබුණත් ගමන යා ගන්න පුළුවන් තරමට එනවා. හැබැයි ඉතින් මම පිළිගන්නවා බාර ගන්නවා මුලදි මුලදි මේ වගේ පොඩි පොඩි මේ දඬු කඳේ ගැහිලි ගහන්න වෙනවා. ගහලා තමයි මෙයාට කියන්න තියෙන්නේ බෝ වෙන රණටි වලට මම ලැස්ති නෑ කියලා. කීකරු වුණාට පස්සේ ගුණා අඬහැරයකින් විතරක් ගෙනියන්න පටන් ගත්තට පස්සේ ගහන්න යන්න එපා. එතකොට නිකන් අඬහැරෙන් කරත් ගෙනියන මට්ටමට උහුරු කරගන්න එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවේදී මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් ඉඳගෙන සිටින සිරියව්වට සිත යොදමි. ඉන්පසුව මට හුස්ම රැල්ල ඉහළ පහළ යන බව වැටහේ. එය මට එය මම ආස්වාස ප්‍රාස්වාසයයි මෙනෙහි කරමි. ආස්වාසයේදී යම් දෙයක් නාසිකාග්‍රේ වැදී ඉහළට යන්නක් මෙන් වැටහේ. ප්‍රස්වාසයේදී යම් දෙයක් නාසිකාග්‍රේ වැදී පහළට යන්නක් මෙන් දැනේ. මෙලෙස හුස්ම රැලි 4ක් 5ක් පමණ සතිමත්ම බැලිය හැකිය. ඉන්පසුව සිත ආනාපාන සමවන්න අනාගත සිතවිල්ලකට දිවගියේය. මම ඒ බව දැනගත් නමුදු නැවත ආනාපානය සඳහා සිත ගෙන ඒමට නොහැකි විය. ඒ සිතවිල්ල දිගේ සිත දිවගියේය. එසේ දිව යන අතරතුර යම් යම් අවස්ථාවල සිත සිතවිල්ලක් දිගේ යන බව දැනගත්ෙමි. මෙලෙස විනාඩි 10ක් 15ක් පමණ ගොස් නැවත සිත කයට පැමිණේ. එවිට කලින් දනුණු ආනාපානයට මම සිත යොමු කළමි. නමුත් එහි දැනීමක් සොයා ගැනීමට නොහැකි විය. නමුත් හුස්ම ගන්නා බව දැනගතිමි. එය දැනගත්තේ පපු ප්‍රදේශයේ ඇතිවන ඉහළ පහළ යාමිනි. තව ටිකක් බැලුව විට උදරයේ පිම්වීම හැකිලිම දැනිනි. එය මම පිම්වීම ආශ්වාසය ලෙසත් හැකිලිම ප්‍රශ්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. පිම්බෙන අවස්ථාවේදී එය මට වැටහුණේ එය යම් ලක්ෂයක් හරහා පෙනෙන්නාක් මෙන් ලක්ෂයක් තෙරපෙන්නාක් මෙන්ය. හැකිලීමේදී දැනුනේ එම ලක්ෂය ලිහිල් වීමක් ලෙසය. මෙලෙස පිම්බීම වාර 5ක් 6ක් බැලීමේදී අලසකමක් මතුවිය. මේ වන විට පරියංක භාවනාවේ විනාඩි 45ක් පමණ ගත වී ඇත. ඉන්පසු මම භාවනාවෙන් අවදි වුනිමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේ පිම්බි ආනපානට ගියා, හිතවිලි වලට ගියා, පිම්බි මහැකිලිමට ගියා. ඊට පස්සේ ආයසරයක් මේ අලසකමට ආවා කියලා ඒ අරමුණු මාරුණාට ඒක එච්චරම ලොකු හානියක් කරගන්න නරකයි. හානියක් කියලා හිතන්නත් නරකයි. එහෙම තියෙද්දිත් සතිය පවතින්න පුළුවන්. අන්න එතනදී මතක තියාගෙන ඉන්න ඕනේ මම මේකදී ආනාපානේ පමණක්ම ගන්න ඕන කියලා ගත්තොත් අපි නිකන් ඒක නැතුව බැරි ගන්නට වගේ ආනාපානට දාස භාවයකට වැටෙනවා. කමක් නැහැ හිතවිල්ලට ගියාට කමකුත් නැහැ පිම්බීම ඇකිලිම් පේනවට කමකුත් නැහැ ඊට පස්සේ අලසකමාවත් කමකුත් නැහැ ඒතියෙදී මේ සතියේ ක්‍රියාකාරකම කොහොමද කියලා සතිය දක්ෂකම කුසලතාවය කොහොමද කියලා බැලුවොත් ඔය ආනපානීය පිම්බීම හැකිලිම හිතිල්ලට වැඩිය බොහොම සූක්ෂම වැටිල්ලක් වටනවා ඒ කම්මැලිකම. අලසකම, ඒකාකාරීකම. ඒකට නේ ඒක ආවත් අලසකම ආවත් ඒකාකාරීකම ආවත් නිදිමත ආවත් ඒ විශේෂිතර ඉසල අනාගත හිතවිල්ලට ආපු හිතවිල්ල දැනගත්තා වගේ සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් එතන තියෙනවා විනිවිද යෑමක් එතන තියෙනවා මේ ගඟ දිග ඉහළට යෑමක් මොකද කවදා හෝ අපි අලස ගතිය හරහා යන්නම වෙනවා. ඒක ස්ථිරෝ යෑමක් නෙවෙයි. ගියාට ආයෙසරක් අපි ඒ දුර්ලකමට වැටෙනවා. වැටුණට මොකද මේකෙන් තමයි මේ මේ මේකට කියන්නේ නිබ්බිදාව කියන වචනේ බුදුහාමර පාවිච්චි කරන්නේ ආස්වාදේ නැතුව යනවා වින්දනයක් නැතුව යනවා නිකන් දිය රහ ඉන්න ගන්නවා පාළු ගතිය කම්මැලි ගතිය එතනදී අපි භාවනා නතර කරොත් අර රසවත් හරියට භාවනාවේ ගැඹුරට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා මේක අපේක්ෂා කරගෙන යන්න. භාවනා හරියාගෙන යනකොට තැනකදී කම්මැලිකම එනවා. නීරසකම එනවා. ඒකාකාරීකම එනවා. තමයි පාළු ගතිය, අසරණ ගතිය, සැක උපදවන ගතිය, බියක් අනිශ්චිත භාවයක් දැනෙන ගතිය වගේ ඉන්න පටන් අර ගන්නවා. මේක භාවනා අපේ ඉදිරියට පිළි ඉදිරි ගමන පිළිබඳව හොඳම මේ සිරිදෙව්දුවක් කියලා හිතන්න කියනවා. පෙර නිමිත්තක් කියලා ගන්න කියනවා. ඒකල මේක ආවොත් සටන පාවා දෙන්නේ නැතුව ඉදියව හොල්ලලා හරි කමක් නැහැ. මේක කොහොම හරි විනිවිදලා දක්වන්න මේක නාම ධර්මයක් වශයෙන් දන්නාට ආනපානෙ වගේ පිම්බි බහැකිලි වගේ රූප ධර්මයක් නෙවෙයි. නාම ධර්මයක් මේකට යට වෙන්නේ නැතුව දියට ඉංගින්දර ගෙනියන්න වගේ මේක හරහා යන්න ලැහැස්තිලා යන එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මා පරියංක භාවනාවට වාඩි වී හිඳ ඉරියව්වට සතිය පිහිටෙමි. පපුව උස් පහත් වීම දැනිනි. විනාඩි 5ක් පමණ මෙසේ දැනිනි. සුසුම් රැල්ල ඉහළ පහළ යන බවත් නාසිකාවේ මැදට සුසුම් රැල්ල වදින බවක් දැනිනි. ඉහළට යන සුසුම් රැල්ල වේගවත් ලෙසත් පහළට යන සුසුම් රැල්ල සියුම් ලෙසත් අවබෝධ විය. පෑයක් පමණ සිටින විට මුළු සිරුරම හිසේ සිට දෙපළ තුළටම රත් වෙන ස්වභාවයක් දැනේ. මේ తත්වය විනාඩියක් පමණ කාලයක් පැවති නැති වී යයි. මෙලෙස හතර වතාවක් පමණ සිදුවිය. කුමන හේතුවක් නිසා මෙසේ සිදුවන්නේදයි පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් හේතුවක් නැහැ. ඉතින් අහේතුව තමයි කියන්න තියෙන්නේ. ඕක තමයි සංසාරේ දුක කියන්නේ. ඉතින් වගේ හතර වතාවක් නෙමෙයි ඒක පණියන්කේ 10 12 වතාවක් එන්න ආරින්න 20 30 වතාවක් එන්න ආරින්න ඉඳපු ගම මේ වගේ අපිට නොහිතන විදිය ගමනක් අපි යන ගහන ගිහිල්ලා ආය දන්න තැනට ගෙනත් දානවා ආය යන ගහන ගිහිල්ලා ආය දන්න තැනට ගෙනත් දානවා කම්මැලි තැනකට ගෙනත් දීලා ආය උනන්දු තැනකට ගෙනත් දානවා මේ නාටකම දිගට බලන්න ඕනේ මේක ඇයි කියලා අහන්න අපිට කිසිම අයිතියක් නැහැ ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි ඒක නිසා ඒ කොච්චර ජාතිකයටවත් තමගේ නිරීක්ෂණය තමන්ගේ එකට තියෙන අවදි භාවය අප්‍රමාද ගතිය සතිය ඇත්තටම කියනවනම් ගෙවෙන්නේ නැහැ සතිය තියෙනවා විවිධ මාරු ජවනිකා මාරු වෙනවා විචිත්තත්වයෙන් ඒකාකාරීත්වයට මාරු වෙනවා සතිය ගෙවා ගන්න නැතුව එහෙම නැත්නම් සතිය බාල්දු කර ගන්න නැතුව පවත්තන එක තමයි මේ අස්ට්‍රොලෝග ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පළවෙනිම පාඩම් පන්තිය. උනන්දුවක් තිබුණත්, කම්මැලිකම තිබුණත්, ජයක් තිබුණත්, පරාජයක් තිබුණත්, වේදනාවක් තිබුණත්, දුක් වේදනාවක් තිබුණා, සැප වේදනාවක් තිබුණා, යසස් තිබුණා, තයස තිබුණා. ඒක දේශ බලාන ඉන්න ගතිය තියපුවාම ඔව් වගේ අපි කිපෙන ගතිය, ඔව්වට අපි පක්ෂග්‍රාහී වෙන ගතිය, ඔව්වට අපි යටපත් වෙන ගතිය ඉන්දෙන්ට අඩු වෙනවා. ඉතින් ඒක මේ පොත් කියවට නම් හරියන්නේ නැහැ. ඕක කරලම හිතට වදලා දෙන්න ඕනේ ඒ අන්ත වැද දෙක කොයි දෙක වුණත් ඒක දිහා අඛණ්ඩ සතියෙන් සුපතිට්ඨිත සතියෙන් වේපුල්ල සතියකින් යුතුව බලන් හිටියොත් පේනවා මේගොල්ල මොන රංගන රඟපාන්න ගියත් මගේ නිරීක්ෂණයට එනතම මේ උදා මධ්‍යස්ථ නිරීක්ෂණයට බාධා කරන්න බෑ. ඉතින් ඒ ගොඩක් වතාවක් එක යන්න යන්න යන්න යන්න තමයි ජීවිතේ තලතුණකමක්. එහෙම නැත්නම් මේ නොසලින මනසක් තාදී ගුණයක් ඇති වෙන්නේ. ඉතින් ඒක මේ තන්නේ කර කාලේ ප්‍රශ්නයක් තියෙනවා. නැවත නැවත කරලා කරලා කරලා කරලම පීයක් හරියට ගලේ ගාලා ගාලා ගාලා ගාලා මේ පන්නරේ තියාගන්නා වගේ බර දාලා හරියන්නේ නැහැ ඒකට. ඒ බොහෝ අන්තිම වෙනකොට බොහෝ මීට අර තියාගත්ත දැල්ල කඩා ගන්න නැතුව ගලේ ගන්නා වගේ කරන්න ඕනේ. ඒක නිසා එහෙම අන්තාවට බය වෙන්න එපා. ඒ අන්තවලට සැලෙන්නේ නැති ශක්තියකට තමයි සතිය කියලා කියන්නේ. බැලු බැලමට නම් පේනවා කම්මැලි වෙනකොට සතිය නැති වෙලයි කියලා. එහෙම කන්නේ නැහැ. එහෙම හිතෙනවා භාවනා පුරුදු කරපු නැති කෙනාට. සතිය පළපුරුදු නැති කෙනාට. සතිය ඔක්කොම දැක ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ අන්තවලදී පාවා දෙන්නේ නැතුව දිගට කරගෙන යන්න ඕන. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව ටික කලක පටන් කරගෙන ආවෙමි. දෛනිකව කරන භාවනාවේදී පළමුව සීලය සමාදන් වී පසුව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනා විනාඩි 20ක් පමණ කරමි. ඉන්පසුව ඔබ වහන්සේගේ මූලික කමඨහන් දේශනාවට අනුව කය කෙරෙහි සිත යොමු කරමි. අනුස්සති භාවනා වලින් සංසුන් වූ සිතින් මුළු කයම නිරීක්ෂණය කරන විටදී මාගේ යටිපතුල් පොළවට තද වී නැති බවත් කකුල් දණහිස් වලින් නැවී ඇති බවත් භාවනා ආසනයේ උඩ ඉඳගෙන සිටින ඉරියව්ව පවත්වන බවක් දැනිනි. කකුල් වල නැති නැවී ඇති තැන් වලින් ඇති හිරවීම, තදවීම දැනුණු අතර භාවනා ආසනයේ තෙරපී ඇති ශාරීරියේ කොටස් හොඳින් නිරීක්ෂණය විය. ඉන්පසුව මේ තද ගතිය ඇති තැන් සෙමෙන් ලිහිල්වන ආකාරයත් ඉන්පසුව හදවතේ ගැස්මත් ශරීරයේ තනින් තන සියුම් දැනීම් ඇති බව දැනිනි. තවදුරටත් කය කෙරෙහි සිහිය පවත්වන විට උදර ප්‍රදේශයේ ඉස්වීම පහත් වීම දැනිනි. ඒ සමගම නාසය තුලින් හුස්ම රැල්ල ඉහළට යන සියුම් සද්දය හැඳිනගත හැකි විය. ඒ කෙරෙහි තව දුරටත් සිහිය පවත්වන විට ආස්වාසයේ සමග පවතින සිහිම් සද්දයත් වාතය නාසයේ මැද ප්‍රදේශයේ වැඩි ඇතුල්වන ආකාරයක් දැනිනි. මුලදී ප්‍රස්වාසය හොඳින් නොදැනුණු අතර ටික වේලාවක් නාසයේ දෙසට සිහිය පවත්වන විට ආස්වාසයත් ප්‍රස්වාසයත් හොඳින් නිරීක්ෂණය විය. ආස්වාස වාතය සිසිල්ව හොඳින් නාසයේ ගැටෙන අතර ප්‍රස්වාසය යම් උණුසුම් ස්වභාවයක් නාස්පුඩු අතර ගැටි පිට වී යයි. තවදුරටත් ආස්වාස ප්‍රස්වාසයේ දෙසට සිහිය සිහියෙන් යුතුව බලා සිටීමේදී ආස්වාසයේ දැනෙන විට ශරීරයේ අන් කිසිම කොටසක් නොදැනෙන අතර ප්‍රස්වාසයේ දැනෙන විටද ඒ එසේම විය. නමුත් ආස්වාස හා ප්‍රස්වාසය සිදු වී ඊළඟ ආස්වාසයට පෙර ශාරීරී තද වී තෙරපි ඇති ප්‍රදේශ සියුම්ම දැනෙන ස්වභාවයක් ඇති බව පෙනිනි. මේ ආකාරයට ටික වේලාවක් යන විට බාහිර ශබ්ද ඇති බවත් ඒවා කනට ඇසෙන බවත් ඒ ශබ්ද කෙරෙහි සිතෙහි බැස ගැනීමක් නොමැති බවත් ශබ්දවල ඇතිවන නැතිවන ස්වභාවය දැකීමට හැකි බවත් වැටහුණි. තවදුරටත් මෙසේ කාලය ගත කරන විට ආශ්වාසය පටන් ගැනීමේදී සෙමින් නාසයේ වැදමින් ක්‍රමයෙන් වේගවත් වෙමින් සියුම්ව නැති වී යන ආකාරයත් ප්‍රශ්වාසය වේගයෙන් ආරම්භ වී සෙමින් නැති වී යන ආකාරයත් පැහැදිලි විය. මෙසේ මේ දෙස ඊට වැඩි සතියකින් ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටීමේ බලා සිටීමට හැකි වූ අතර කලින් දැනුණු කයේ දැනීම් කිසිම දෙයක් නොදැන බව තේරුම් ගැනීමට හැකි විය. ඊතා සැහැල්ලු කයක් ඇති බවත් කය සැහැල්ලු වීමෙන් සියුම් සතුටක් සිතට දැනෙන බවත් වැටහිනි. මෙසේ තවදුරටත් මේ ආකාරයට සිටින විට මාගේ සතිය හොඳින් වැඩි ඇති ආකාරයත් මුහුණ ඉදිරියේ යම් ආලෝකයක් දැකගත හැකි විය. මේ මේ මෙය මේ දෙස්ස අතරම ආස්වාස ප්‍රස්වාසයේ සියුම් ආකාරයෙන් කෙරණ මේ මේ දෙකම කියන්නේ දෙකම සියුම් ආකාරයෙන් කෙරණ ආකාරය දිගටම දැකගත හැකිය. භාවනාව ආරම්භයේ දිනෙත් වසා ගැනීමෙන් යම් අඳුරු ස්වභාවයක් ඇති වුණාද ඒ අඳුරු ස්වභාවය නැති වී ආලෝකයක් මූණ ඉදිරිපිට දර්ශනය වන බව පැහැදිලි විය. තවදුරටත් මෙසේ සියුම්ව දැනෙන ආස්වාස ප්‍රස්වාසය තුල සතිය පවතින විට සැහැල්ලුවට සිසිල්ව දැනෙන කයත් මුහුණ ඉදිරිපස ප්‍රදේශයේ ඇති ආලෝකයත් ආස්වාසයත් ප්‍රාස්වාසයත් සියලු දෙය එකිනෙක වෙන්වෙන්ව පහසුවෙන් හඳුනාගත හැකි විය. මේ සියලු දෙය ආයාසයකින් තොරව බලකිරීමකින් තොරව નિરાයාසයෙන් සිදුවන ආකාරය ප්‍රබෝධමත් සිතින් බලා සිටීමට හැකි විය. ආස්වාසයත් ප්‍රස්වාසයත් සැහැල්ලුවත් ප්‍රීති බවත් ආලෝකයත් සියල්ල හොඳින් වෙන්වෙන් වශයෙන් හඳුනාගත හැකි බව වැටහුණි. මේ සියලු දෙය එකම තැනකින් හඳුනා ගන්නා බවක් සිතිනි. පින්වත් ස්වාමින් වහන්සේ තව දුරටත් භාවනාව ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ උපකාරය ලැබේවා. ඔබ වහන්සේ ඊතා ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීමට මා රැස් කරන සියලු පින් අනුමෝදන් වේවායි පතමි. කාරණා තුනක් නැත්නම් රිමාක්ස් තුනක් මතක් කරන්න පුළුවන්. එක රචනයේ පටන් ගන්නකොට ඒ කියන කාරණා නැතුව ආනපනෙ මුදුන්පත් වෙච්ච තැනින් රචනය පටන් ගන්න මම දීල් දමාදන් වුණා බුද්ධානුස්සති කිරුවා ධම්මානුස්සති කිරුවා සංඝානුස්සති කිරුවා කියන එක අවධානය පිටපැත්තකට යොමු කරනවා රචනයේ. ඒ නිසා රචනය ලියන්න පටන් අර ගන්නට ආස්වාද ප්‍රසවාසය මුදුන්පත් වෙච්ච තැනි. ඒ නිසා වෙන නිදාන කතාව අවශ්‍ය නැහැ. දෙක මැද දේවල් ලියලා තිනවා කෙටි කරන්න පුළුවන් හොඳට රචනයේ. ඔය එකම දේ නැවත නැවත ලිවිලා තිනවා. හොඳ අන්තර්ගතයක් තියෙනවා. ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ තොරතුරු තියෙනවා සරුයි. ඕජාව තියෙනවා. නැවත ඒක පිළි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අන්තිමටම සඳහන් කරලා තියෙනවා මේ ආලෝකයක් තියෙනවා, කයේ පහසුවක් තියෙනවා, මේ ආනපානයේ සියුම පේනවා. මේ කරුණු එක එකම තැනකින් නිරීක්ෂණය කරනවායි කියලා. බලනකොට මේ හතරමත් එකම තමයි. ওই ශක්තිය එක එක විදිහවලට රංගන රංගපාන හැටි ඒක නිසා එකම තැනකින් නිරීක්ෂණය කරන වගේම එකම දේෙන් විවිධ නම් වණන් දීලා විවිධ හැඩතල දීලා බෙදී දක්වන ආකාරයක් ඔය තියෙන. ඒ නිසා හොඳට භාවනා කරන ගියොත් ඕක නිකන් මේ හාල් ටිකක් ලිපේ තියලා රතු හාල් ටිකක් ලිපේ තියලා අන්තිමට හාල් කොහෙද බත් කොහෙද මුකුත් නැතුව නිකන් ඔක්කොම කැඳි ගා වුණාට පස්සේ මේ වතුර මේ හාල් කියලා හොයාගන්න බැරුව වගේ තව හැඳි ගෑවිලා මදි. ඔක හැඳි ගෑවිලා ගියාට පස්සේ වෙනවා මේ ආලෝකයේ වෙන්නේත් මේ ශක්තියමයි. කයේ පහසු වෙන්නේත් ওই ශක්තියමයි. ආනපාන වෙන්නේත් ওই ශක්තියමයි. ඒ ශක්තිය තමයි විවිධ හැඩවලට අඬු දික් කරගෙන තියෙන්නේ. අන්තිමට ඒක තැම්බිලා ගියාට පස්සේ හුදු ශක්තියක්. ඒකට අපි භවය කියලා බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් පෙන්නනවා මේ වගේ අතුයිති විහිදිලා දෙපාර්තමේන්තු ගත වෙලා ආයතන ගත වෙලා නැති වුණාට සියල්ල සමස්තය වශයෙන් තැඹිලා ගියාට පස්සේ මම මැරිලා නැති බවට ඕක තමයි ලකුණ තියෙන්නේ. ඒ වගේම මට නිින්ද ගිහිල්ලා නැති බවට මේ දේ පේන බව පේනවා. ඒ වගේම මම අසතියකින් නෙවෙයි අතීත අනාගතේ නෙවෙයි කියලා මේ ගොජේ දිහා බලන ඉන්නකොට ගොජේට නංවනන් දුන්නත් නැතත් ඕක මේ කයේ පහසුව මේ කානපාන මේ කාලෝකේ කියලා නංවන නොදුන්නත් බලන ඉඳ ඉඳ ඉඳ මේ ඉන්න බවට දැක ගන්න පුළුවන් ඒ ඒ ගොජේ දිහා බලන ඉන්නකොට ඒ ගොජේට කවදාකවත් අන්නවක් ඇති වෙන්නේ ඒ වගේ මේ ගොජේ දැක්කයි කියලා ආඩම්බරයක් හෝ ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ ඒක මගේ කියලා හිතෙන්නේ නැහැ මේක අතුයිති වීදිලා ගියාට පස්සේ මේ කයේ පහත මේ ආනපානේ මේ ආලෝකය කියනකොට නම් අර තණ්හාමාන දිට්ඨි වැසගන්න ඉඩ එනවා. ඒ නිසා මේක දිග්ගටම භාවනා කරලා කරලා කරලා කරලා ඒක හුදු ශක්ති පුංජයක් කලලයක් බවට එහෙම නැත්නම් ප්‍රභවයේ බවට දිගට දිගට කරගෙන යන්න පේනවා මේක මේ මේ දේ දැක්කේ නැතුව මේක මේ එක එක දේවල් වලට නම්වනම් බැඳපු ගමන් තණ්හාව ඇති වෙනවා මාන්නය ඇති වෙනවා දේවලත සංසන්දනය ඇති වෙනවා. ඒතර මේ මග මම සහ මම නෙවෙයි කියලා මම යරිංග ගන්නවා. ඒ නිසා ඕකම නැවත බලන්න එක පැත්තක් තමයි එක තැනකින් මේක බලනවා කියන එක. තව භාවනා කරනකොට එක තැනකින් එකම දේ තමයි මේ පේන්නේ. එකම දේ තමයි ඔය එක එක හැඩ වලට පෙන්වන්නේ අපි හරියට black and white TV එකක් අරගෙන channel එක පොඩ්ඩක් හරියට ફોකස් උනේ නැත්නම් ස්ක්‍රීන් එක පුරාවට තියෙන තිත් ගොඩක් විතරයි. ඒ ස්පාසු නැතුව ඒ තිත් නටනවා. එකම තැනම ආයෙ තිත් එනවා. මේ ළඟ ළඟ තිත් තියෙන කවදාවත් ගැටෙන්නේ නැහැ. ওই තිත් වලින් තමයි චිත්‍රපටියක් හැදෙන්නේ. ওই චිත්‍ර වලින් තමයි ගෑණි පිරිමි හැදෙන්නේ. ওই චිත්‍රපටි තමයි කොල්ලයි කෙල්ලයි මල් ගහයි දුෂ්ටයයි ඔක්කොම හැදෙන්නේ තිත් කොටෙන් තමයි. තිත් කොට බලන්නකොට හරි අපිරියයි. ඒකේ කතාවක් නැහැ. ඒකේ ජවනිකා නැහැ. මේක බලුවමනයක් වගේ වෙන්නේ. තව තික්කොලෙන් කොල්ලයි කෙල්ලේ ආපු ගමන් ඔන්න අපි ශෝකාන්ත හිතා ගන්නවා දුක්ඛාන්ත හිතා ගන්නවා කොයි මගුල වෙන්නෙත් ওই තිට්ටිගෙන් තමයි. තිට්ටික දැක්කොත් ටෙලිවිෂන් එක ගහන උසුලා පොළොවේ. ඕක කුණුවරපයක් හදාගත්තට පස්සේ නම් ඔන්න අධ්‍යක්ෂකර තෑගි දෙනවා මේක ශෝකාන්තයක් මේක දුක්ඛාන්තයක් කියනවා. බුදුරජාණන් කියනවා තව පොඩ්ඩක් ඔක තැම්බෙන්න අරපන්. තැම්බුණාට පස්සේ බලුවලියක් බලුවමනියක් තමයි උතන තියෙන්නේ. ඔය බලුවමනේ තමයි ගෑණී කොල්ලයි කෙල්ලයි දුස්තයයි ඔක්කොම ජවනිකාතික තියෙන්නේ. ඉතින් ඒ අර අර පොඩි වෙනස වෙච්ච ගමන් අපි කොච්චර කියලා හලාගෙන ඔක පිටිපස්සේ යනවද? තිත් බවටපත් වෙච්ච ගමන් ඒක එපා වෙනවද කියන එක තමයි භාවනා කරනකොට විරාගය පහළ වෙනවා. භාවනා නැත්තම් රාගය පහළ වෙනවා. ඉතින් ඒ මේ මේ ලෝකේ පේන තියෙන එක සාමාන්‍ය දර්ශනයක් ඔය මම මතු කරලා දුන්නේ කොයි එකත් ඔච්චරයි. ඒ නිසා ඕක තවත් තැම්බෙන්න අරින්න තැම්බිලා එක තැනකින් බලනවා නෙවෙයි. මේ එකම දෙයට තමයි අපි මේ නංවනම් දාගෙන දෙකට තුනට කඩාගෙන අර කෑල්ල හොඳ කෑල්ල මේ කෑල්ල මැද කෑල්ල කියලා කියනවා. ඉතින් මම අර නිතර කියන විදිහට මට අර අම්පිටි අපේ රාහුල හඳුරෝ කියනවා මම ගිහියවතෙන් ගියාවතේ මහත්යෝ මේ මුළු ජීවිතේම බලු බෙට්ටක් වාගේ. ඔගේ මුල හොඳයි, මැද හොඳ නෑ, පිට පොත්ත හොඳයි, මැද හොඳයි කියලා කණ්ඩ දෙයක් නෑනේ. ඕකේ තමයි අපි මේ කෑල්ල තෝරන්න හදාන්නේ. උඹට උඩ කෑල්ල ගනි මට යට කෑල්ල ගනි. ඕක බලු බෙට්ටක් බව දන්න ඕකට රණ්ඩු කරන්නේ ඒක තමයි මේ තෙරපරාතුවේ දම දම මේ කණ්ඩ හදාන්නේ. භාවනා කර කර කර යනකොට ඔය ඔතෙන් තමයි බහිනේ. ඉතින් ඒකට භාවනා නොකරන්නේ ඇයි කියලා හිතනවනේ කට්ටිය මන්න හොඳටම තේරෙනවා ඇයි භාවනා නොකරන්නේ කියලා. භාවනා කෙරුවෙත් කෙරුවොත් ඔක්කොම ගණ්ඩ දෙන්නේ ඔක්කොම හොද බහිනවා. කිසිම ලස්සනක් ඉතු වෙනවා. භාවනා නොකරොත් මුල් කෑල්ල ඉල්ලනවා, මැද කෑල්ල ඉල්ලනවා, අග කෑල්ල ඉල්ලනවා. මේ රණ්ඩු දරුවලේ තියෙන්නේ භාවනා නොකරන අයට තමයි. ඒ නිසා පිටිස භාවනා නොකරන එක හරිම සාධාරණයි කියලා මට හිතෙනවා. මේ භාවනා කරන්න කරන්න මේක නිකන් අර තියසයන් චිත්‍රයකට වතුර ටිකක් ස්ප්‍රේ කරා වගේ ලස්සනට මේ තිබුණු චිත්‍රේ බලුවමනක් පාඩපත් වෙනවා. නාරු බහින්න පටන් අර ගන්නවා. භාවනා කරන අපිට පිස්සුවගෙන වෙන්න ඇති කියලා හිතනවා මට ඒක. අර ලස්සන ලෝකේ එහෙම තියලා කරවන රණ්ඩු දරුවල් කරගෙන හිටම ඉවරනේ. භාවනා කරන්න කරන්න වෙන්නේ ඒ වගේ තියෙන අර ලස්සනේ නැති වෙනවා. භාවනා කරන්න එකම ಜಾති පිස්සෝ ටිකක් මේ. ඒකට භාවනා කරන්න ඉස්සලා පිස්සු වෙන්නේ කියලා මට හිතෙනවා. හොඳට මොන දිහා බලනකොට නැත්තම් මේ ලස්සනට පේන චිත්‍ර ලෝකේ කුටි බෙදාගෙන රණ්ඩු කර කර ඉන්නව වෙනකොට භාවනා කරලා මේක පිළිබඳව විරාගය පහල කර ගන්නවා කිව්වහම පිස්සු තමයි පිස්සු හොඳ එක කියලා මට හිතෙනවා. ඕගොල්ලන්ට වෙන වැඩ නැද්ද මන් දන්නේ මේ සුදු ඇඳගෙන ඉස්සෙල්ලා ඉඳගෙන භාවනා කර භාවනා කරගෙන මොන්න බඩ කඩොත්තු හම්බෙයි කියලා. අන්තිමට හම්බෙන්නේ ඕක තමයි. අන්තිමට ඔක්කොම ලස්සන ඔක්කොම බලුවලි බලුවමනකට සමාන වෙනවා. ටෙලිවිෂන් එකේ තිත් කොටකට සමාන වෙනවා. හැබැයි ඒක රණ්ඩු සරුවලක් නැහැ. ඉතින් ඕක ඕක ගණ්ඩ දඟලන දෙයක් නෙවෙයි. මැරෙන වෙලාවට උනත් ආ ඉතුරු කරලා මැරෙන්නේ නැතුව එතකොට ඉවරයි. නාසමාපෝ. ඇඳි ගෑවිලා ඵලයක් කියලා නිකන් ඉන්නේ ඉතින්. ඒක කියන්න හොඳ නැහැ. මුල් දවස්වල කියන්නේ නැහැ. භාවනා ඉවර වෙන දවස්වලට ඕවා කියනවා. ස්වාමීන් වහන්සේ අද ඉවර වෙනවනේ. <laughs> පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනා පිළිබඳව සක්මන් භාවනාව කිරීමට සුදුසු තැනක් තෝරාගෙන ඒ ආරම්භයේ හිටගෙන සිටින ඉරියව්ව දෙස හොඳින් සිත යොමු කරමි. සුළු වේලාවක් සිටගෙන සිටින ඉරියව්වේ සිටින විට දෙපතුල් වලට මුළු ශරීරයෙන් බර දැනෙන අතර ආකාරයත් පතුලේ මස් පිඩු හොඳින් තෙරපී ඇති ආකාරයත් අයුරුත් හොඳින් දැනිනි. ඉදිරිට යාමට දකුණු කකුල එසවීමේදී දකුණු කකුල සැහැල්ලි වී ගිය අතර වම් පාදය වම් පාදයට මුළු සිරුරේම බර හොඳින් දැනිනි. ඉන්පසු දකුණු විලුඹ පොළවට තදවන විට වම් කකුලේ බරගතිය අඩු වී සැහැල්ලු වී යන බවත් මෙසේ වම් කකුල දකුණු කකුල ආදී වශයෙන් විලුම් ප්‍රදේශය පොළවට තද වී ඉදිරියට ගමන් කරන ආකාරයක් හොඳින් වැටහුණි. පළමු පියවර 15ක් පමණ ගොස් ආපසු හැරීමේදී විලුම් මත පමණක් දැනුණු තෙරපීම මුළු පතුල පුරාවටම දැනෙන ආකාරය දැකගත හැකි විය. නැවතත් ඉදිරියට ගමන් කිරීමේදී පෙර පරිදිම වම් විලුඹත් දකුණු විලුඹත් පමණක් පොළොවට තදවන ආකාරය දැනේ. සක්මන් පටන්ගත් තැනට පැමිණ නැවතත් සිටගෙන සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. මේ ආකාරයට කීප සැරයක් ඉදිරියටත් ආපසු යමත් කළ පසු දෙපතොල් දෙකට දැනෙන තෙරපීම විලුඹ පමණක් නොව එය විලුඹ මැද ඇඟිලි වශයෙන් වෙන්වෙන් වශයෙන් හඳුනාගත හැකි විය. අවට ශබ්ද රූප සියල්ල ඇසෙන දකින් අතර ඒ පිළිබඳව නොසිතා සක්මන් කිරීමට තවදුරටත් සක්මන් කිරීම තවදුරටත් කරගෙන ගියෙමි. විනාඩි 15ක් පමණ යන විට පියවර 15ක් ඉදිරියපසටත් ආපසු හැරීමේදී පියවර ආපසු හැරීමේදී පියවරවල වෙනසත් ආපසු එය පියවර 15ක් හොඳින් වැටහෙන ආකාරයට සතිය පවත්වා ගැනීමට හැකි බව වැටහිනි. ඉන් පසුව වෙනත් සක්මන් පතයකදී ඒ පියවර 25 දක්වා වැඩි කර ටයිල් පොළවේ ලනුපැදුරේ ඇති තද ගතිය, සිසිල් ගතිය, ගොරෝසු ගතිය හොඳින් දැනගතමි. මට තවදුරටත් සක්මන් භාවනාව වැඩිතුරුගෙන වැඩිතුණු කර ගැනීමට උවමනා බව අත්දැකීමෙන් දැනගතමි. මේ සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා. මේ වගේ වෙනකොට මේක දිනු කර ගන්න පුළුවන් පැතිකඩ රාශියක් තියෙනවා. මේ අමාරු ටික තමයි ওই ටික මේ තමන තමන පියවරේදී කොහොමද විල්ලුඹට, මැදට, අගට, වමට, දකුණට මේ බල සම්ප්‍රේෂණයේ සිද්ධ වෙන හැටි එකින් එකට බලය මාරු වෙන හැටි ඒක දැක්කට පස්සේ පියවර පියවරක් 15ක් 20ක් කියලා කියන හොඳ ගාණක් ඊට පස්සේ තමයි ඒ 20 දක්වා 25 දක්වා ඉදිරියට යනකොට පියවර 15ක් විතර යනකොට නැත්නම් පියවර 20ක් යනකොට මේක පිට යන්නේ ඇත්තටම සද්ද නිසා වේදනා නිසා හිතවිලි නිසා නෙවෙයි මේ 15 20 විශේෂ ඇති වෙන්නා වූ නොමනාගතිය නිසා. ඒකේ තියෙන ඒකාකාරීකම නිසා ඊගාවට තියෙන එකට හිතපයින්. ඒක හොඳට ලෑස්තිලා ගිය කෙනාට තේරෙනවා මේ ආසාවෙන් පියවර සතිය සක්මන පුරුදු කරන කෙනාට ඒක මොකද්ද නවමු රසයක් තියෙනවා. නැත්නම් ඒක අල්ලගෙන යනකොට ඒ අර තියෙන නවමු රසය නැහැ. පියවර 20ක් විතර යනකොට ඉතින් හරි එක හරි ඉතින්. දැන් ඉතින් මොකද්ද කියලා හිත ඊගා තියෙන සද්දට වේදනාවට හිතිරට පයින්නවා. ඉතින් අපිට පස්සේ සද්දට වේදනාවට හිතිරට නඩු දානවා. නඩු දාන්න හේතුව අර පියවරේ උපයා ගන්නලද සතියේ කෙරේ ඇතිවෙන්නා වූ නීරසකම ඒකාකාරීකම. ආන්න ඒක ලෑස්තිලා යන එකයි කරන්න තියෙන්නේ. ඒකට ලෑස්තිලා ගියහම පේනවා මේ මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ වුණා ටික වේලාවක් යනකොට ඒක නිරස වෙනවා. දෙක දැන් මේ විදිහට පියවර 15ක් සක්මනේදී විතරමද කරන්න පුළුවන්. අපි ලින්දට වතුර එකක් ගේන්න යනකොට අපිට බැරිද මේක බලන්න. කඩේට පයින් යනකොට ගන්න බැරිද? නාන්නට යනකොට ගන්න බැරිද? දානෙට යනකොට ගන්න බැරිද කියලා බැලුවොත් බැලුවොත් පේනවා. පේන්නේ නැත්නම් බලන්නේ නැති නිසා තමයි. මීට මේ සක්මන් මළුවකම වැලි මළුවක දාන සුද්ධු ඇඳගෙන බාපණයක් දාන අටසිල් ගන්න ඕන කමක් නැහැ. පටන් ගන්නකොට ඔක්කොම තිබිලත් බෑ. නම පුරුදු වුණාට පස්සේ බලන්න ඒ වගේ ටිකක් නමුත් මට මේ මුල් කාලේ අපේ ධම්මික සෝංශ කිව්වේ ඒ විදිහට Tamanට සක්මනට හිතියව ගන්න ඕන නම් කෙනෙක් එක්ක යන්න එපා තනියම යන්න හදිසි කුලප්පු වෙන්න එපා ඇඟේ සාමාන්‍ය වේගයට යන්න අරින්න යනකොට සමහර විටක එදිනදා ගමන් වලදී කන්දක් නැගිනකොට වෙන්න පුළුවන් පල්ලමක් යනකොට පුළුවන් වංගුල යනකොට වෙන්න පුළුවන් අර වගේ තනි සක්මන් මළුවේ නෙවෙයි ගන්න පුළුවන් වෙනවා ඒ විදිහටත් යෝගාවචරයට මේක තව විවිධාංගීකරණය කරත හැකියි. ඊට පස්සේ තවත් හොඳට Tamanට ඒ උනන්දුව තියෙනවා නම් මේ අතුල් පතුල් කියලා කියන්නේ අපේ ස්පර්ශක වාගේ. ඒ නිසා මේ පතුල් දෙකට වැටෙනා වගේම අපි අතින් යමක් අල්ලන වෙලාවක ඒ අල්ලන දේ තියෙන ගොරෝසුකම මුරුදු ගතිය, බර ගතිය, හැල්ලු ගතිය මේ ඇඟිලි වලින් හරියටම දසම ස්ථානෙට මුලියට පණිඩයක් කරනවා මේක බර දෙයක් උිට නිමිරිකල අල්ලපන් මේක මෘදු දෙයක් මේක රසණීය දෙයක් අතගනින් කියන ටික තේරම කෙරෙන්නේ ඒ අපි අත තියෙනකොටම ඒක ස්පර්ශකයෙන් කරන වැඩ සූචකයෙන් කරන වැඩ ටික කරනවා ඉතින් ඒ නිසා අතුල් දෙකේ පතුල් දෙකේ ගත්ත මේ සංවේදී භාවය අතුල් දෙකටත් දාපුවාම අපි ඒකට කියනවා එදිනෙදා වැඩවල සතිමත් වීම කියලා මේ අත්පහුරු අත්පවුරු වලින් ඕන දෙයක් අල්ලනකොට බලන්න මේක අපි කොච්චර සූචකයක් විදිහට පාවිච්චි කරනවද කියලා. අපි අලකැලියක් තැඹිලාද කියලා බලන්න පොල් කූරක් කරගෙන අලගෙඩියට අනිනවා. අනිනකොට මේ අතර තේරෙනවා තැඹිලා තියෙන අලිය මෙහෙමයි. තැඹිලා නැති අලිය මෙහෙමයි කියලා. වහිනවද කියලා බලන්නේ අත එළියට දාලා බලන්න. වතුර යනකොට දන්නවා. හරි. රස්නියද කියලා බලන්නේ අත තියලා බලනවා. නල්ලට අත තියලා බලනවා උණුසුමද කියලා. ඔක්කොටම මේක තමයි පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරන හැම වෙලාවෙදීම ওই ලෝකේ තියෙන මොන්නම සූචකයටත් එළිය. මේකේ තියෙන අන්තිම දශම ස්ථාන, ඒක ස්ථාන, දස ස්ථාන, සිය ස්ථාන, ලක්ෂ ස්ථාන දක්වම මයින් ගතියක් තියෙනවා. ඒකට හොඳට හිත දාගෙන හිටියොත් තමයි තේරෙන පටන් අරගන්න ස්පර්ශක දෙකක් වෛර කරපොත්තක ඉස්සරහා තියෙන ස්පර්ශක දෙක වගේ මේ අතුල්පතුල් වලින් සංවේදනා අමතක කිරීම නිසායි මේ සංසාර දුකක් අපි විඳින්නේ. අපි මේ අරියලි මේ ලියපු රිසර්ච් পেපර්ස් කියවක වෙයි ඉන්නවා. අර පොතේ මේ පොතේ තියෙනවා කියනවා. මේ අතුල්පතුන් ගැන දේවල් ගන්නෑ. ඉතින් අපි මේ ලෝකේ නෙවෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ කවුදෝ ඇඳලා පෙන්නපු චිත්‍රපටියක. චිත්‍ර ලෝකයක. මේ වගේ එනේවට පොඩ්ඩක් සංවේදනා වෙන්න. එතකොට මම දැන් මෙතෙන්ට එනවා. නිසා මේ සක්මණෙන් ගන්න මේ පාඩම පතුල් වලින් ගන්න පාඩම අතුල් වලට යොදා ගන්න පුළුවන් නම් මනුස්ස ජීවත් වෙනවා කියලා කියතයි. එහෙම නැත්නම් හීනෙක ඉන්නේ. ඉන්නේ නැත්නම් මේ අනාගතේ කරන්න තියෙන දේක කරපු දේක එහෙම නැත්නම් මේ දැනුම මේ අනුන්ගේ දැනුම ණයට ගන්න වෙලාවක මේකෙන් එන දැනුම අමතක කරන සාපේ තමයි අපිට වර්තමාන මොහොතේ පන්නපු සාපේ තමයි මේ සංසාර දුකක් ඇවිල්ලා තියෙන්නේ. මේක දැක්කනම් මේ එනේන වෙලාවේ මෙව්වට අවබෝධය හිටියානම් ඒ පරිසරයෙන් කද්දාවත් මොනම හේතුවක් නිසාවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ හතුල්පතුල් වලින් එන දේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න මනුස්සයා අතින් මොනම අකුසලයක්වත් වෙන්නේ මොනම පාපයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒව ප්‍රകൃතිය. ඒ වගේ පවුපින් නැහැ. කොටිම්ම බලන්න මේ මේක අල්ලනකොට දැනෙන මේ රස්නේ ගැහණු පිළිමකමක් තියනද කියලා. මේක බර දහැලුද කියන එකේ ගැහණු පිළිමකමක් තියනද කියලා. පැවිදි උපවිදි ගතියක් තියනද කියලා. බුද්ධ ආගම බෞද්ධ ආගම ගතියක් තියනද කියලා. මොකක්වත් නැහැ. ඉතින් ඒකනේ අපි මේ ගෑනු පිරිමිකම් අටවගෙන පැවිදි උපවිදිකම් අටවගෙන සිල්වන්ත දුසිල්වන්ත අටවගෙන මේ අත්දැකීම වර්ග කරන්න හදනවා. එන්න හැටියට ඇල්ලුවා නම් ඒක මොනම දෙයකටවත් වර්ග කරන්න බෑ. ඒක අල්ලනකොටම දැනගන්නවා වෙනුවට කල්පනා කරන්න ගියම මේකේ ගෑනු ගතියක්, පිරිමි ගතියක්, වයසක ගතියක්, තරුණ ගතියක් තේරෙයි. අප්‍රමාදීව එන්නකොට මේ සංඥාව ස්පර්ශ වෙනකොටම දැනගන්න පුළුවන් නම් ඒ සංඥාවේ මොනම හොඳක් නරකක්වත් නැහැ. මොනක සාධාරණ සාධාරණිකුත් නැහැ. ඥානපරිම ගතියකුත් නැහැ. ඉතින් අපි ඒක අල්ලල ඉවරලා নানা ආකාර මතපල කරන්නේ ඒ අත්දැකීමට නෙවෙයි. අපේ හිතේ තියෙන කහටට අපේ හිතේ තියෙන මති වලට ඒවට එන්නේ ඉස්සලා මේ අත්දකින්න වෙලාවෙම අප්‍රමාද වෙලා බලන්න කොච්චරක් කිව්ව අපිට බණක් උගන්වනවද කියලා මේ හතරමහා ධාතුන්ව මේ තියෙන හැම එකක්ම සජීවී ධර්මයක් පෙන්නද්දී අපි මේ එක එකනාගේ මත මතාන්තර ඔළුවේ දාගෙන එව්වට මත වෙන්න දෙන්නේ නැතුව එවන දේවට පමා වෙලා මේ අනුන්ගේ මත වලට මුතු මුල් වෙන්න ගියාම බුදුහාමුදුරණ තවට උදව් කරන්න බෑ. සක්මන් කරන එක නා කරන්නේ ඔය කවුරුත් කියන බණ අහන්න යන්නෙත් නෑ, බයිලා අහන්න යන්නෙත් නෑ. තමම් අඩිය තියෙන වෙලාවේ මතුවෙන දේවල් විශ්වාස කරනවා. ඒ විශ්වාසය අගේ කිරීමක් තමයි පතුල් විතරක් නෙවෙයි අතුලුත් බලන්න. සක්මන් මළුවේ විතර නෙවෙයි සක්මන් මළුවේ පිට ඇවිදිනුටත් මේ ඇවිදින එක මොකද වෙන්නේ කියලා බලන්න. අන්නේ විදිහට බලන අතරේ සක්මනේ ඉන්නකොටත් පියවර 15 වෙනදලා 20ට යන්න බැරි. 15ක් යනකොට 15 වෙනි පියවර එනකොට කම්මැලි වෙලා ඉවරයි. 20 යනකොට කම්මැලි වෙලා ඉවරයි. ඒ කම්මැලි වෙච්ච නිසා ඊගාර්තින අරමුණ ගෙට ගවදිනවා. ගෙට ගියනට පස්සේ ඒ අරමුණත් එක්ක ඉතින් රණ්ඩු කතා කරනවා. ඒවට නඩු දාන්න කතා කරනවා මේ කැස්ස නිසායි මට මේක උනේ වැස්ස නිසායි මේක මට උනේ කියලා. නමුත් මේ තමන්ගේ හිතේ ඇතුලේ තියෙන අර එකම දේට තියෙන නීරස ගතිය අවබෝධ කරගන්න බැරි වුණොත් ඉතින් ඔයගේ අපි කතන්දර ගොතනවා. කොහොම වුණත් අපි ප්‍රපංච කරනවා. ඒ නීරසකමත් අබහුවියකට නරකකට ගන්න නැතුව මේක විරාගය කියන වචනෙන් අඳුරගත්තොත් මේ රාගේ නැතිවීමයි. එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒකට තියෙන රාගේ අඩු වෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ මේ අපිට නැවත නැවත එක එකම අරමුණට හිත යොදන්න කිව්වේ. ඒක අරමුණක බලලා පිට බලපු ගමන් ඒකේ ඉතුරු වෙන දේ ආශාව මනාපමනාප වෙන්න බෑ. ඒක නැවත නැවත බැලුවොත් ඒකේ යථාර්ථය වැටහෙනකොට ඒක පිටිපස්ස තියෙන රාගය අඩු වෙනවා. ඒක ලෝකයේ සම්මත න්‍යාය ධර්මයක්. ඒ නිසා ඒ මතුවෙන දේ කම්මැලිකම නීරසකම විදියෙන් නෙවෙයි. ඒක විරාගයේ විදියට බලන්නම් කියනවා. එතකොට මතුවෙන මේ එපා වීම ද්වේෂපද නෙමෙයි නැතුව ඥානපදයෙන් බලන්න කියන. එතකොට යාට මේ නිබ්බිදා ඥානය කියන විපස්සනා ලොකුම ඥානය පහළ වෙනවා. අපි ඊතර මේක නැති කරන්න උත්සාහ කරාට මේකට වෙන නමක් දාන්න. කම්මැලිකම නීරසකම කියන එක එනකොට එන්නේ ද්වේෂපද නෙමෙයි. මේ විරාගයයි මේ එන්නේ රාගයේ අනිත් පැත්ත. ඒක ඥාණයෙන් බාර ගන්න ගියොත් අපිට තේරෙන පටන් ගන්න ඉතින් අලුතෙන් උපයන දෙයක් නෑ මේ එකම දෙයක් නැවත නැවත පාවිච්චි කරනකොට එකම අරමුණට නැවත නැවත යොදවනකොට ඒන විරාගය අපි සංසාරේ පුරාවට ද්වේෂ කරලා තියෙනවා. දැන් පොඩ්ඩක් ඉවසලා මේක මේ බුදුන් ගෙට වඩින වෙලාව ධර්මයේ ගෙ වදින වෙලාව සංඝයා මේ තමයි තීල කියලා ඔක තේරුම් ගන්න පටන් අරගත්තොත් අපි කිසිම දෙයක අඩුවක් නැති ආඩ්‍ය තත්ත්වයටපත් වෙනවා. බුද්ධම ආඩ්‍ය ගතියක් තියෙන වෙලාව පිරිච්ච ගතියක් ඒකට කියන්නේ සම්පත්‍ති කරගතිය කියලා සාසන සම්පත්‍තිය කියලා කියනවා. ඉතින් මෙතෙක් කලට තිබුණු මුස්පේන්ති ගතිය කම්මැලි ගතිය නොදකින්න පතන් කියපු එක සාසන සම්පත්‍තියක් පාටපත් වෙන්නේ පහළවෙනි පියවර වෙනකොට පළවෙනි පියවරේ තිබුණ සිලිලාරේ මන අපේ පහළවෙනි පියවරනකොට නැහැ. ආනෝක දක්කන්න ආසොලුවෙන් භාවනා කරන්න විවිධින් භාවනාවේදී එකතු කළ යුතු ඥානේ ඥාන සම්ප්‍රයුක්ත වීර්ය ඒක වේලාවටම දාන්න ඕනේ. භාවනා නොකරෝ ඥාන සම්ප්‍රති වීර්ය දැම්මට නිවන් දකින්නේ නැහැ. භාවනා කරනකොටම gediy මෝරනකොටම මේක එකතු වුණොත් ලොකු බිම්මක් පනින්න පුළුවන්. සම්හංස ඒකේ මතුරු ප්‍රශ්නයක්. පරයන්කේ පරයන්ක භාවනාවේදීත් සක්මන් භාවනාවේදීත් එය විදර්ශනාවට එහෙම නැත්නම් දුක නැත්නම් දුකේ හට ගැනීම ආදී වශයෙන් අවබෝධ කර ගැනීමට හැකියාව තිබේද? හැකියාව තිබේද කෙසේද කියලා. ඔය එව්වෙන් තමයි මේ අනන්ද හදන්නේ. මේ ඔය ඔය මේ මේක රස්ණියයි කියලා කිව්වා එක ධම්මතියත් නැහැ විපස්සනාවත් නැහැ ඥානත් නැහැ. ඒක මේ කියන දේ තේරුම් ගන්නවා නම් ඒකත් එක්ක නැවත නැවත මේ රෙදියන් දණ්ඩ හදන්න නැතුව ආලවට්ටම් කරන්න නැතුව උපදාණ්ඩ හදන්න නැතුව රූපලාවන්‍ය කරන්න නැතුව ඔක තියෙන්න අරින්න එතකොට ඒක මතු කළ දෙයක් කියන්න ඕන දෙයක්. ඔය නංගවනම් දාන්න ගිය ගමන සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් ගන්න හදන්නේ. ඔරිජිනල් එකේ එන්න නම් ඕම යන්න. මේක සමතද මේක විපස්සනාවද මේකට මේ මොන ඥානෙද මේකට කියන්නේ උද්‍යප්පේ ඥානෙද මේක එහෙම නැත්නම් මේ සංකාරූපේක ඥානද කියලා ඒ ඥාන වල ඇති වැරද්දක් නැහැ. මොකද මේ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. මේ ලස්සන භාවනාව යද්දී ආයෙ චින්තාමය ඥාන දාලා අරක කුරුවල් කරනවා. ඔකට ඕම් යන්න හරි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව කරන විට හුස්ම ඇතුළටත් පිටතත් යාම දෙනේ. ආස්වාස කරන විට සිසිලක් සිසිලකුත් ප්‍රස්වාස කරන විට සැහැල්ලු භාවයකුත් දෙනේ. අවට නොයෙක් ශබ්ද සිදුවන අතර 아무තු දෙයක් සිදුවේ. හුස්ම දෙස බලන විටදී යම් කැස්සක් හෝ ශබ්දයක් සිදු විට සිත ඒ දෙස යොමු වෙනවා. යොමු වෙනවා යොමු නොවන අයුරු මට තේරේ. එය ගෑවි නොගෑවි යන ප්‍රමාණයකට අවධානය ගෑවි නොගෑවි යන අයුරක් ලෙස කිව හැකිය. කුඩා මොහොතකට වරහන් ඇතුළේ තියෙනවා මිලිසෙකන් ප්‍රමාණයකට අවධානය ඒ ඒ ලෙස ගැටි නැවත හුස්ම දෙස යොමු වේ. හුස්ම දෙස යොමු වීමේදී ආස්වාසයක්ම නොවේ සමහර අවස්ථාවල ප්‍රස්වාසයක හිත එහි නැවත යොමු වේ. එහිදී ආස්වාසයක් පැමිණෙන ආස්වාසයෙන් පැමිණෙන සිසිලසෙන් ආස්වාසයක්ද ඇඟෙහි ඇතිවන සැහැල්ලු බවෙන් ප්‍රස්වාසයක්ද වටහා ගැනීමට හැක. ඔබ වහන්සේගේ උපදෙස් ගැනීමට උපදෙස් ගැනීම කරුණාවෙන් ඉල්ලා සිටිමි. එහෙනම් ඩ්‍රයිවිං කරන ගමන් එකපාරට සයිඩ් කණ්ණාඩියෙන් බලලා ආපහු තමන්ගේ පින් ස්ක්‍රීන් එකට හිත ආවට ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි. නමුත් සයිඩ් කණ්ණාඩිය දිහා බල බල එලවන්න ගියොත් අමාරුයි. ඒ වගේ සයිඩ් කණ්ණාඩිය තියෙන වැඩක් ගන්න තමයි. මේ පිටිපස්සේ ඇම්බියුලන්ස් එකක් හරි පොලිස් වාහනයක් හරි එනවනම් අපි එකපාරට ෆෝන් එකක් අහපු ගමන් සයිඩ් කණ්ණාඩිය බලනවා. බලපු ගමන් දැනගන්න ඕනේ මේක බල බල එලවන්න බෑ. තමන් ආයේ වින් ස්ක්‍රීන් එකට ගන්නවා. එහෙම නැත්නම් මේ ඉස්සරහා වීඩියෝට හිත ගන්නවා. ඉතින් ඒක වින් ස්ක්‍රීන් එක වගේ තමයි අපි ප්‍රධාන කර්මස්ථානේ. අරක තිබුණාට කමක් නැහැ. ඒකේ වැඩේ ගත්ත ගමන් මේකට එන බව දන්නවනම් සයිඩ් කන්නඩියේ ලාභෙට හිටිනවා. එතෙන් පැත්තේ වීදුරුවත් බලන්න පුළුවන්. බලලා වින් ස්ක්‍රීන් එක යනවා. පිටිපස්සේ ඉන්න කෙනෙක් ප්‍රශ්න අහනවා නම් උත්තර දෙන්නත් පුළුවන්. ඕනනම් තනියදී ඊගරට බොන්නත් පුළුවන්. හැබැයි Taman දැනගන්න ඕනේ මගේ අතේ තමයි මේ ජීවිත ටික තියෙන්නේ. මගේ ප්‍රධානම දේ මේ වින් ස්ක්‍රීන් එක දිහා බලනින්න ඕනේ කියලා. ඒකෙදි මම දකින දේ තමයි මේ වින් ස්ක්‍රීන් එකේ බලාගෙන ඉඳීමේදී ඇති වෙන කම්මැලිකම තමයි එලිපත් උඩ ඉන්න බල්ලා වගේ කොහාට පණිද දන්නේ හිත. මොකද මේ මූල කර්මස්ථානට ද්වේෂ කරනවා අපි. මූල කර්මස්ථානේ හුරු වෙන්න වෙන්න ඒකේ නීරසකමක් ඒකාකාරීකමක් එනවා. ඒක දන්නේ නැතුව ගියොත් සූදානම් වෙලා ගියේ නැත්තම් අන්දරන ඉන්න මිනිහට ඇහැට ඇන්න වගේ ආපු මොන හරි සද්දයක් එක්ක ඉතින් රණ්ඩුවක් පටලවා ගන්නවා. ඇත්තටම වෙලා තියෙන එක නෙවෙයි. අර මේ කන දීගේ පා වෙලා දැන් තියෙන්නේ. බැඳපු ගෑණි දැනුයි පේන්නේ කවුද කියලා. බඳින්න ඉස්සලා පේන හැටි නෙමෙයි බැඳලා පස්සේ පේන්නේ. ඒක ඉතින් බැඳපු කට්ටිය දානවා. ඒකයි ඔච්චර ඔය දික්ක සාදන අඩු එන්නේ. අන්තිම මේ දැන් කණ්ණාඩි හදලා දෙනවනේ මිනිස්සුන්ට පිළිබින්න. ඇස් කණ්ණාඩි දාපු ගමන් මේ ඔන්න යකා වෙන්නේ. ඉතින් ඒකට අල්ලපු කෙස ගෑණි ලස්සනට පේනවා. ඒ මොකද හේතුව අර මේකට තියෙන එපා ගතිය. ඉතින් මෙවුවා මෙහෙම කියනකොට මම මේ කාන්තාවන්ට බයිනවා කියලා හිතෙන්නේ. මං කියන මෙවුවා කියනකොට හොද්දට බන තේරෙනවා අපා. අර කියන්න ඕන කාරණාව තේරෙනවා. ඒස හොඳට බලන්න යමක් ඇතුළු කරනකොට ඒක පිළිබඳව එපා වෙන ගතිය. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා. එතකොට ඊගාවට තියෙන කැවිල්ල අපිට මායම් කරනවා. මුකුළු කරනවා. කොමල පපාරට ගෙට එනවා. ඉතින් ඊට පස්සේ ඒකේ කොමලයට බැලලා හරියන්නේ නැහැ. මේ හොල්මන මේ තඩමාරුව මේ මේ අපි අපේ අවධානය පිට යවන ගතිය ඒ ගෑනු පිට වෙනසක් නැහැ. වයස වෙනසකුත් නැහැ. උගත් නුගත් වෙනසකුත් නැහැ. හිතේ තියෙන කඩප්පුලිකම නොකෑමනා ගතිය, දාපතුරා ගතිය, කෙලෙස් වලට අදින ගතිය ඒක මගේ එකක් නෙවෙයි. මට මනුස්සකම හම්බුනේ මේ හිතේ තියෙන මේ කඩප්පුලි ගතිය අඳුරගන්න එකට විතරයි. ඒක ඉතින් කඩප්පුලිකම් කරන්නද කොහොමද අඳුරගන්නේ? එසේ ඒක වෙන්නම අරින්න. වෙන්න ඇරලා බලන්න. ඇයි මේ කොහෙද යන කැස්සක් මට බාධාවක් වෙන්නේ? දැන් ගෙදර හිටපුවාම කම්මලේ බල්ලට එහෙන ගැහුවා වගේ කැත්තට අපිට කවදාවත් තරහ යනවයි. දොරක් ඇහුවට තරහ යනවා ගෙදර ඉන්නකොට. අපිවත් දොර වහන යන අයියේ. මෙහි ආවම දොරට වැලි කැටයක් පාය වුණත් ඕන්න තද වෙලා මෙහි. එහෙ නඩු. ඒ මොකද අර කරගෙන යන වැඩේට ද්වේෂේ. මේක බලන කොච්චර ලස්සනද කියලා කොච්චර මේක තුළ කොච්චර ගැඹුරු විදර්ශනාවක් තියෙනවද කියලා. ඒ द्वේෂයමයි මේකට තියෙන द्वේෂයමයි අරකට තියෙන තරණාව කියලා කියන්නේ. ඒ නිසා තණ්හාව නිසාමයි द्वේෂයක් ඇති මේ දෙන්න අපිට තියෙන අන්ත දෙකක් කියලා. නෑ. තණ්හාවෙම හේවණල තමයි द्वේෂය කියන්නේ. මේක හරියට බලාන හිටියොත් අපිට පේනවා මේ තණ්හා කරපු දේ මොනවා සුළු වෙලාවකින් द्वේෂයට හැරෙනවා. හැරුණාට පස්සේ මේ මනුස්සයා යකා. අර කලින් කියපු අගයන් ආඩම්බරයක් නැහැ. මේක වෙන්න වැඩි වෙලා යන්නේ මේක වෙන්න නම් අරමුණු මාරු කරන්න එපා. එකම දේ අපි කියන්නේ අපිට අමාරුකමක් නිසා පිරියව මාරු කරයි කියලා. ඉරියව මාරු කරපු ගමන් අලුත් ඉරියව හරි සනීපයි. ඒක තප්පර දෙක යනකොට ඒ ඉරියවත් එපායි. ඊට පස්සේ තව ඉරියවකට යනවා. මෙන්න මේ දිද්දේ දිහා බලන් හිටියොත් පේනවා. එතකොට අර අහල පහල තියෙනව අවස්ථාව ප්‍රයෝජන අරගෙන ගෙට ගෙවදිනවා. ඉතින් අපි වෙන කතන්දරයක් පටන් ගන්නවා. එතකොට වෙන්නේ අර එකම අරමුණක පවත්වාගෙන යන අරමුණක ඇති වෙන නීරස ගතිය, විරාගය අපේ හිත ද්වේෂ සහගතව බැලුවොත් මට බය භාවනා කරන්න මට අරමානපණේ හරියන්නේත් නැහැ මට මොකක්වත් හරියන්නේ නැහැ කියලා ද්වේෂ කර කර ඉන්නවා නෑ මේ භාවනාව හරි ගිහිල්ලා තියෙන්නේ හොඳටම භාවනාව හරි ගිහිල්ලා තියෙන්නේ නම සත්‍ය පිළිගන්න කැමති නෑ අපි යථාර්ථය පිළිගන්න කැමති නෑ අපි අපිට ඕනේ යථාර්ථයක් බලාපොරොත්තු වෙනවා ඒක හරියන්නේ මේව දුවන්නේ න්‍යායම ධර්මයකට. නිසා භාවනා කරනකම බලන්න අපි මේ ප්‍රේමයෙන් ආදරෙන් දයාවෙන් වදපු ආනාපානේ පවා නොබෝ වෙලාකින් විස්මාරු කරපු ගමන් ඒ බව අපට පේන්නේ අහල පහල තියෙන අරමුණක් ගෙටක වැදීමෙන් තමයි. අන්න ඒක දැක් ගන්නාසුළු භාවනා කරන්න. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙම දෙවෙනි කොටස මම කියන පුතෙක් පුංචි පුතෙක් තමයි ලියලා තින්නේ මම හිතන්නේ. සක්මන් භාවනාව කරන විට පොළවෙන් දැනෙන නොයෙක් ඉඳුල් කියලා කියන්නේ හා ටයිල් වල සුමුදුභාවය දැනේ. යම් අවස්ථාවල පොළවේ උෂ්ණත්වය තනින් තන වෙනස් වන බව හොඳින් වටහා ගැනීමට හැක. කකුල් දෙක ඇඟේ බර දරා ඇඟේ බර දරා ගන්නා අයුරු දෙස හිත යොමවන විට ඇවිදින ඇවිදින විට පොළවෙන් දැනෙන දේ මගහැරී යයි. එම නිසා ඇවිදින වේගය අඩු කිරීමට සිදුවේ. මේ හොර වැඩක්. වරහන් ඇතුළත තියෙනවා චීටින්. කියා හිතට සැකයක් ඇතිවේ. පහදා මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. අපි මේ ලංකාවේ බත් වේලක් කියලා හිතනෝ පතුයි ව්‍යංජනය කලවම් කරලා කනකොට ඒ සම්පූර්ණ ආහාර වේලක් නම් රස හයක් තියෙන්න ඕන. ඒකේ චීත්ත රස, මිරිස් රස, පැණි රස, ඇඹුල් රස, පැංගිරි රස, ලුණු රස කියන හයම තියෙනවා. අර බත්ගුලියේ කටය දාගත්ත ගමන් අපිට දැනෙන බොලා ප්‍රධාන වශයෙන් මේක රසයයි. නමුත් ඒක හපහ පහ පහ පහ ඉන්නකොට අර අතරමැද තියෙන රස එක එක එක එක වැටෙන්න පටන් ගන්නවා. කවදා හෝ බත් පිඩ ඇති වෙන්න හැපුවොත් ওই හැම රසයක්ම කිරි රසයට ඇවිල්ලා තමයි ඉවර කරන්නේ. ඊට පස්සේ කවදාකවත් ඩයබටික්ස් එන්නේ නැහැ. කටේදි කිරි රස එනකම් බත් පිලක් කපන්න පුළුවන් නම් ඒ කියන්නේ කටේදිම සීනි දිරවලා ඉවරයි. ඉතින් අපි අර කටට ගත්ත ගමන් බත් පිටගෙන යමක් ලිව්වොත් කාලා ටිකක් හපලා බත් පිටගෙන යමක් ලිව්වොත් කාලා කිරි රහ වෙනකම් බත් පිටගෙන යමක් ලිව්වොත් තුනයි. එකම මිනිස්සයා හපන ප්‍රදේශයට තමයි ප්‍රමාණයට කටේ පවත්වාගෙන ඉන්න ප්‍රමාණයට තමයි ඒකේ පිෂ්ඨ දිරවීම සිදු වෙන්නේ මොකේ පමණයි. ඒක සිද්ධ වෙන්නේ ක්ෂාර මාධ්‍ය පමණයි. බඩට ගිය ගමන් අම්ල වෙනවා. අම්ල වෙච්ච ගමන් පිෂ්ඨ ජීර්ණය නතර වෙනවා. ඒක නිසා දිවෙඩිය අනත කරන්න පුළුවන් කටේ. ඒ වගේ සතිය තියෙනවා නම් මේ සතියට අරමුණ මොන දුන්න ගමන් සතිය ඕජාව ඔක්කොම ගන්න හදනවා. අරමුණ ඔක්කොම හෝජාව ගන්න හදනවා. ගත්තට පස්සේ තමයි ඒක ගිලින්නේ. ගිලින්දි ඉස්සලා ඒක හොඳට මෙනෙහි කරලා ඒකේ මුල මැදාග වශයෙන් බලන එකට කියනවා සතිය කියලා. ඉතින් එහෙම නැතුව ගුඩු ගුඩු ගාලා ගිලගෙන ගිලගෙන ගියාට බත් ඒකේ රස වැටුනේ නැත්තම් අනිවාර්යයෙන්ම දිරවීමේ පහළ කොටසේ දුර්ලකම් ඇති වෙන. ඒ නිසා මුඛය වගේ තමයි කියනවා සතිය. තමන්ට මුණ ගැත් වෙන දේ, මුලිච්ච වෙන දේ, හමු වෙන දේ හොඳට විස්තර සහිතව බලලා ඇතුළට ගත්තොත් කෙලස් වෙන්නේ මේක අරමුණු වැඩි කරලා සතිය අඩු කරපු ගමන් එන්නේ එන දේ කෙලස් ටොන් ගණන් ඇතුළට දානවා. ඊට පස්සේ ඇතුළේදී ඒව විසඳන්න බෑ ආයේ. ඒ එතකොට බහත්ම මධ්‍ය මාධ්‍ය ආම්ල මාධ්‍ය බවට පත්ලා ඉවරයි. ඊට පස්සේ යන්නේ වෙන කතාවක්. ඒ නිසා මේ සතියෙන් කරන දේ කරන්න අරමුණු අඩුකරනද සතිය වැඩි කරන්න. එතකොට හොන්තට දිරවනවා. ඒ කියන්නේ අපි slow SMS දාන්න ඕනේ slowly mindfully silently. ඉතින් එන්නේ එන්නේ මේක thin slicing of time කියලා කියනවා. කාලේ ඉතාලම තුනී කොටස් වලට කඩ කඩ කඩ කඩ බලන්න ගත්තාම ඔය කොයි අරමුණේ තියෙන එකම කීට රසය විතරයි. බත් හය රතකින් පටන් ගත්තට හොඳට හපනකොට කිරි රස වෙනවා. ඒ වගේ අපි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මනාපමනාප කොයි දේ බැලුවත් හොඳට සතියට දාලා බැලුවොත් අවසාන වශයෙන් තියෙන නිතර වෙනස් වෙන ගතිය තමයි. ඉතින් ඒක එච්චර බලන්නේ නැතුව අපි ගිලගත්තොත් සතිය අඩු කරලා අරමුණු වැඩි කෙරුවොත් ඩොංගාණෙන් කියන්න බෑ අපට ඇතුළේ කෙලස් ප්‍රමාණය. අපි ඇති කරගන්න අනවශ්‍ය ප්‍රශ්න, අපි ඇති කරගන්න ආතතිය කොච්චරද කියන්නේ. ඒ වෙනුවට අරමුණු අඩු කරලා සතිය වැඩි කරන්න. ඒක තමයි මේ තපස් ජීවිතය අපි කරන්නේ. ඇස් දෙක වහ ගන්නවා. කනට එන සද්දත් පුළුවන් තරම් අයින් කරනවා. නාසයට දිවට දෙන්නේ නැහැ. අරමුණු නොඑන්න දීලා. අර එන ස්පර්ශයෙන් එන අරමුණ සක්මණේ ජීව භාව ආනපනදී පුළුවන් තරම් මේ මුල මේ මැද මේ අග කිකාර පතුරු ගගා විසිතුරු කර කර අර කෙලර කන කන ආහාරයට කෙල රින්ගන්න අරිනවා වගේ අඹර අඹර අඹර අඹර කෙල දාන ඒ කෙල වැටෙනකොට ඔක්කොම දිරවන පටන් ගන්නවා. එහෙම නැතුව එනේන පිට ගාගෙන ගාගෙන ගිලගෙන ගිලගෙන ගියොත් දිරවන්නේ නැහැ. ඒ නිසා මේක වැඩි හරියට යනකොට යා වේගය අඩු කරන්න ගන්නවා සමහරවල්. හොඳට සතිය තියෙනවනම් වේගය වැඩි කරව ප්‍රශ්නකුත් නැහැ. අන්න ඒක තේරුම් අරගන්න ඕනේ. බත් කරනකොට පළවෙනි පිටයි අන්තිම පිටයි බලන්න. අපේ තියෙන ආකල්පමේ වෙනස. කොච්චර බඩගිනි කාර්යයකට වුණත් පළවෙනි පිට කාලා 15 20 පිටට යනකොට ওই බසර බතර තියෙන ප්‍රේමේ නැහැ. ඒක ඊට පස්සේ ඔය නිකන් කරත්තන් දින ගොනා විදුරු ගන්නා වගේ ඔය කක කක යන අන්තිම පිට කෑවත් එකයි නැතත් එකයි. ඒකට හැපෙන්නේත් නැහැ. මේ වගේ අරමුණක ආරම්භයේදී සතියත් එක්ක කොච්චර සමීපව කොච්චර උත්සන්නව කොච්චර ආසන්නවද හැසිරෙනවද කියලා බලන්න ගත්තොත් අරමුණු දෙකක රස වෙනසක් නැති තරමටම සතිය කිට්ටු නම් ඒ කාර්මුණ ගෙනලා දවරොන්ඩ මාරුණ සතිය කැඩෙන්නේ අනිත්‍ය වෙනස් වෙන බව කොයි අරමුණ මාරු වෙද්දිත් ඒ කාර්මුණේදිත් සමාකාරව දැක ගන්න පුළුවන්. ඒක නිසා ඒකට විවෘතව යන්න සක්මණේදී වේගය තීන්දුව කරන එක කයර දෙන්න. සති ධාරාව අකණ්ඩව නම් නැත්තම් ඛණ්ඩණය වෙන්නේ නැත්තම් කායට බාර දීලා වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ. ඒකට අපිට දැක්කන්න පුළුවන් ඔය වගේ වේග අඩු වැඩි වෙන හැටි. අරමුණට සමීපස්ස වෙන එකේ වෙනස්කම්. ඒ අනුව අරමුණ රස ඕජාව, ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. තමන්ට ලැබෙන හැටි මේ වார்த்தාව කියනකොට හොඳට තේරෙනවා. මෙයා කොච්චරක් ඕජාව බීලා තියෙනවද කියලා. ඕජාව වார்த்தාවට ඇතුල් කරන්න දන්නවද කියලා. ඕක ලියන්න දන්නවනම් ඔච්චරම තමයි භාවනාව කියන්නේ. ඔයින් එහාට මොනම දෙයකටවත් වගකීම් ගන්න එපා, බය වෙන්නත් එපා. හම්බ වෙන හම්බ වෙන අරමුණේ හොඳට විස්තර සහිතව බලන්න. එතකොට අරමුණේ විෂ කැපිලා රසපැත්ත එළියට එනවා. ඒ නිසා ඔය යන වැඩේට කයට බාර දීලා එහෙම නැත්නම් ඕටෝ පයිලට්ින් දාලා මැෂින් එකට මැෂින් එකේ යන්න ඇරලා තොරතුරු පුළුවන් තරම් එන්න ආරින්න. පින්වත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේ යෙදෙන විට ආනාපාන සතිය ටික වේලාවකට පසුව සිතද ආස්වාස කරන විට ආස්වාසයේ සමග ගමන් කරන ගතියද ප්‍රස්වාස කරන විට ප්‍රස්වාසයේ සමග සමග ගමන් කරන බවක්ද දැනේ. සිතත් ආස්වාස ප්‍රස්වාසයත් එකක් බවට පත්වන බවක් දැනේ. ඉදිරියට කුමක් කළ යුතුද? සක්මන් භාවනාවේදීද කකුල් දෙක සමග નિરાයාසයෙන් සිතද ගමන් කරන බව දැනේ. යටිපතුල යටිපතුලේ වෙනස් වෙනස් වේදනා හඳුනාගත හැකි ස්වභාවයක් ඇත. ඉදිරියට කමක් කොමක් කළ යුතුද? ඔබ වහන්සේට දීර්ඝායු වේවා. চিරාත් කාලයක් දහම් දෙසත්වා තෙරුවන් සරණයි. පසුව ලියනවා අවසරයි ස්වාමින් වහන්සේ. සිත ප්‍රකට වූ විට සිත දිහා බලා සිටින විට සිතෙහි සිටිවිලි සැකසීමට නොහැකියාව තියනවා නේද? සිටිවිල්ලක් සිටිවිල්ලක් පැමිණ ස්වභාවයක් ඇතනම් එම අවස්ථාවේදී දැනගත හැකි ස්වභාවයක් තියෙනවා නේද? අරමුණු රස විඳිනවනම් අරමුණත් එක්ක උත්සන්න ආසයි නම් ආසන්නයි නම් හිත කිසිම හිතවිල්ලක් නැහැ. හිත හුත්තට අරමුණත් එක්ක ඒදිලා. එහෙම නැත්නම් යකායි කම්මල වගේ තමයි හිත. හිතට වැඩක් දුන්නේ නැත්නම් ඒක වැඩිම අල්ලපු geduru කුණු කන්දල් හොයනවා, ඊයේව හොයනවා, හෙටේව හොයනවා. ඒකලා ඒ හරියට මේ නගර සභාවේ කුණු එකතු කරන වෑන් එක වගේ. ගෙවල් වල ඉස්සරහා තියෙන ඔක්කොම අරගෙන යනවා. වෙන වැඩක් නැහැ. ඒකයි බුදුහාම කෙතෝකට වැඩක් දීපං. මේ ගෙවල් දොරවල ඉන්න හිත කියලා කියන්නේ පෞල් කන හිත කියලා කියන්නේ මේ පුත්ජන හිත කියලා කියන්නේ මේ මියුනිසිපල් කවුන්සිල් එකේ ලොරිය වගේ. ඒක එකතු කරනවා අන්තිමේ ඒකල මග දිගට දමදම යනවා. හැම තැනම කුණු. ඕක උන්ටට වැඩක දාලා තියෙනවා. වැඩක දානකොට කී කරුකම වැඩ කරනා මිසක් ඌට ওই පිස්සු කෙලකල ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේක ඌරෙක්ගෙන් වගේ වැඩ ගන්න ඕනේ. හරකෙක්ගෙන් වගේ වැඩ ගන්න ඕනේ. වැඩ ගත්තට පස්සේ ඉන්ජු ඉන්ජු කියනකොට එනවා නාස්ලනට ඇහුවා. එතන නිකන් පාළුගේ වළම් බින්දින තිබ්බ නේද? ලෝකේ තියෙන කුණු කන්දල් තේරම ඒත්මදි. ඒමදි ඒත්මදි ඒ නිසා වැඩේ ඊදපු ගමන් තේනවා හිතවිලි නෑ. හිතවිලි හිතන්න වෙලාවක් නෑ. ඉන්නේ අරුණ මෙනෙහි කරා රසෝජාව ගත්තා ඊගව අරමිනේට ඒකට ලෑස්ති වුණා එතකොට ක්ලච් එක ඇල්ලුවා වගේ හරියට අරකින් මේකට බල සම්ප්‍රේෂණය වෙන්නම සක දෙක අතර කරකෙන්න වෙලාවක් නැහැ ආනි වගේ ඒකට භාවිත මනස කියලා කියනවා එතන එතන එතන වැඩ ඉතින් ඒක නිසා ඒක පුරුදු කරලා ගන්න ඕන අපේ හිත අරිම කුසීතයි බොබ්බඩයි බද්බූසයි ශරීර හොරයි ඒකට කුසීතකම කියලා කියන්නේ සුද්ධ කුසීතකමක් තියෙනවා ඒකයි භාවනා කරන්න එන්න කැමති නැත්තේ. ඔය කාලා බුදියණ්ඩයි කැමති. බුදු වෙන්න කැමති නැහැ. භාවනා කරන්න ගත්තට පස්සේ මේක මොන જાතිකව නැතර කරන්න බෑ. කරන කරන දේ කරනවා එතනින් ඉවරයි. එහෙම එහෙම යන්න පටන් අර ගන්නවා. ඒ අවසානයේ කියන ඔය හිතවිලි පිළිබඳ ප්‍රශ්නේ. එහෙම එකට හිතවිලි ආවත් ගණන් ගන්නෙත් නැහැ. යායා දන්නවා මේ වැඩකෙදිලා ඉන්න ගමන් ඔය අහල පහල අනම්මනම් පටලවුණට දෙයක් නැහැ. හිතවිලි ගණන් ගන්න නැතුව ඇදගෙන යන්න පුළුවන්. කලින් අහන ප්‍රශ්නයක් මම ආනාපානට මුණ දුන්නාට පස්සේ මම සක්මන්ට මුණ දුන්නාට පස්සේ දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒකට බුරුම් භාෂාවෙන් කියන්නේ පාර ඉවර වෙච්ච තැන ගම කියලා ආප්ත උපදේශයක් තියෙනවා. දැන් ආනපානේ අල්ල ගන්න බැරුණේ හිටියේ. දැන් ආලපනේ අහුණාට පස්සේ ආනපානේ ගෙවෙනකම් බැලුවොත් එතන නිවන තියෙනවා. සක්මන අල්ලන්න බැරුණේ හිටියේ දැන් අහුණානේ. දැන් මොකද්ද කරන්න කියන එක නෙමෙයි. ওই සක්මන දැකපේක අනායාසයෙන් වෙන තැන දක්වම කරන්නේ. අන ඒ කියන්නේ සක්මණ ඉවර වෙනකම්ම කරන්න සක්මණ ඉවරෙච්ච තැන නිවන. මේ අල්ලගත්ත අරමුණ පාරණම් පාර කෙලවර ගම. පාර යන්න. තාම පාරේ ඉන්නවා නම් වටපිට බලන්න එපා, තෙපර බලන්න එපා, ඊගාට මොකද්ද කියලා අහන්න යන්න එපා. ආනපන තියෙනකම් කරගෙන යන එකයි තියෙන්නේ. සක්මණ පේන තේරනකම් ඒක අනායාස වෙනකම් අරගෙන යන එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී වාඩි වී සිටින ඉරියව්ව සතියෙන් දකින විට ආස්වාස හා ප්‍රස්වාසය උදරෙන් දැනෙනවා. නාසිකාව අගින් දැනෙන ආස්වාසය දීර්ඝ ලෙසත් ප්‍රස්වාසය කෙටි ලෙසත් සතියෙන් හඳුනා ගනිමි. විනාඩි 5ක් මෙසේ දකිමින් සිටින විට සිතවිලි පහළ වේ. එම අවස්ථාවේ හුස්ම රැල්ල උදරයෙන් නොදෙනී යයි. නැවතත් සිතවිල්ලෙන් මිදී ආස්වාස ප්‍රස්වාසය ප්‍රස්වාසයේ උදරයේ ගැටෙන බවක් සතියේ සතියෙන් දැනගනිමි. මෙසේ මේ ආකාරයෙන් සිදුවමින් පවතින විට කය විදින ගතියක්, මස් දඟලන ගතියක් දැනෙනවා. මලමිනියක්සේ සිටමින් සතියෙන් කය දිහා බලා සිටිනවා. කය තෙත් වෙන්න දාඩිය දානවා. කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව පුරුදු කරමින් සිටිනවා. දැන් ටික කාලයක සිට මේ ස්වභාවය සිදුවන්නේ නැත. හුස්ම රැල්ල දිහා සතියෙන් බලා සිටන විට සිතවිලි වෙනස් වේ. නැවත සිතවිල්ලෙන් මිදී ආස්වාස ප්‍රස්වාසය සතියෙන් දකිමි. දැන් සිතවිලි පහළවන්නේ විනාඩි 10ක් පමණ වේලාවක් සතියෙන් සිටින විටයි. මේ තරමින් යන අතර බාහිර ශබ්ද ඇසෙනවා. දොර අරින වහන ශබ්ද ඇසෙනවා. මේ සිදුවුනේ දොර වැසීමෙන් බව දැනගන්නවා. AC එකේ ශබ්ද ඇසෙනවා. ඒ AC එකෙන් පිටවන ශබ්දයක් බව දැනගන්නවා. දැන් මට කයේ මොනම වේදනාවක් වේදනාවක් නොදැනෙනවා. මේ ආකාරයට සිටන විට කය සැහැල්ලු බවක් තේරෙනවා. මේ ආකාරයට ආස්වාස ප්‍රස්වාසයට සතිය පිහිටවීමෙන් පැයකට අධික වේලාවක් පරියංක භාවනාවේ සිටිනවා. සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාව පළමු වරට ලනුපැදුරේ කළෙමි. ටයිල් පොළවේ කරන විට සියුම් ලෙස සියුම් ලෙස ස්පර්ශ වෙනවා. ලනුපැදුරේ කරන විට ගොරෝසු ලෙස ස්පර්ශ වෙනවා. ස්පර්ශ වන බව සතියෙන් දැනගනිමි. වම් පාදයේ තබන විට වම් පාදයේ තබන බවත් දකුණු පාදයේ තබන විට එය තබන බවත් සිහියේ පිහිටුවා ගනිමින් සක්මන් කළෙමි. පියවරවල් 20ක් යනතෙක් කිසිම බාධාවකින් තොර සිහියෙන් සක්මන් කරමි. ආස්වාස ප්‍රස්වාසය ටිකක් වේගයෙන් සිදුවන බව සක්මනේ සතියෙන් දැනගනිමි. මේ මෙසේ සක්මන් කරන විට බාහිර ශබ්ද ඇසෙනවා. වතුර වැටෙන ශබ්ද ඇසුණා. ඒ වතුර වැටීමෙන් ඇතිවන ශබ්දයක් බව සතියෙන් හඳුනාගත්තා. සිතිවිලි වල සිත යොමු වන විට සක්මන් භාවනාවේ සිටින බව සතියෙන් දැනගත්තා. මෙසේ විනාඩි 20ක් පමණ වේලාවක් සක්මන් කරන විට දකුණු පාදයේ වේදනාවක් ආවා. ඒ වේදනාවක් බව දැනගත්තා. ටික වේලාවකින් ඒ නැතුව ගියා. විනාඩි 45ක් ලනුපැදුරේ සක්මන් භාවනාව යෙදෙනමි. ස්වාමින් වහන්ස මේ භාවනා ක්‍රම දෙකේ යම් වරදක් තිබේද? එය හදා දෙන ලෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පාද නමස්කාර කර ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ කෙනාගෙන් අපි අහුවොත් මේ විස්තරේ ලියලා තියෙන නිසා මාතෘකාව තේරෙනවයි කියලා හිතලා ඒ දොර ඇහෙනකොට දොර ඇරෙනකොට ඒචීක වැඩ කරනකොට සද් දොර ඇහෙන වෙලාවේ සද්දි තියෙන්නේ සද් දොර ගාවද එතෙන් තමන්ගේ කනේද ඒචීක වැඩ කරනවා දැන් ඒ දොරේ සද්දෙන් ඒචීකේ සද්දෙට ගියා එතකොට මේ සද්දේ හෝ සද්ද ඇහිම සිද්ධ වෙන්නේ ඒචීක තියෙන තැනද නැත්නම් තමන්ගේ කනේද කියලා ගත්තොත් මොකද්ද උත්තරේ දෙන්න කැමති මගේ ප්‍රශ්නේ එච්චර පැහැදිලිද දන්නේ ඒ වගේ මේ උසාවි කුඩුවට එන්න කැමතිද දන්නේ නැහැ හොඳයි මගේ ප්‍රශ්නේ තමයි දැන් දොරේ යඬක් ගැන කතා කරනවා ඒතිකේ යඬක් ගැන කතා කරනවා ඒ කියනකොට මේ සද්ද ඇහිීමේ කෘත්‍යය නැත්තම් සද්දේ තියෙන්නේ දොරේ ඇහෙනකොට දොරේද ඒ ආ කන්ඩිෂන් එකේ තියෙනකොට එතනද නැත්තම් තමන්ගේ කණේද කියලා ගැහුවොත් මොකද හිතෙන්නේ ඒක නිසා මේ ලෝකයක් අපිට පෙනුනට වැඩි සිද්ධ වෙන්නේ මේ ඉඳුරංගේ ප්‍රසාද රූපේ විතරයි. ඒක දන්නේ නැති එක්කනා හිතනවා මේක හදන්න ඕනේ දොරේ දොර දොරට ග්‍රීස් දාලා කියලා හිතනවා. නැත්නම් යා කන්ඩිෂන් එකේ මැෂින් එක හදන්න ඕනේ කියලා හිතනවා. නමුත් ඇහිම සිද්ධ වෙන්නේ කනේ. කන ගැන දන්නේ එක්කන දන්නවා කන් සිවියේ කම්බරේ කන් ඔපේ තියෙන සද්ද අල්ලන එක විතරයි. ඇහිම සිද්ධ වෙන්නේ මොලේ. ඒතකොට මේ කන්බෙරේ ඉඳලා මොළයට යන්නේ සද්ද නෙවෙයි. විද්‍යුත් තරංගයක් යන්නේ නැත්නම් රසායනිකයක් යන්නේ. ගියාට පස්සේ එතනදී සිදුවෙන වැඩේදී මේක දොරේ ඇඳේ මේක එයා කන්ඩිෂන් ඇඳේ කියලා එයා නමක් දෙනවා මිසක්කා. අර දොරෙන් එන සද්ද මොකක්වත් නැහැ. ඒක නිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මොලේ ඇතුලේ අපිට ත්‍රිමාණ ලෝකයක් බාහිර වැවෙනවා. සද්දොලත් වෙනවා. ඒක රූපෙත් වෙනවා. ඉතින් අපි ඒක රජයට කියනවා මේ දොරවල් වලට ග්‍රීස් දැම්ම නම් මට නිවන් දකින්න තිබුණයි කියලා. AC machine එක හොඳට සර්විස් කරලා තිබ්බනම් නිවන් දකින්න පුළුවන් කියලා. ඔව් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ කනේ කනෙත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඊටත් එහා මේ කන සම්බන්ධව ක්‍රියා කරන තැන් 14ක් විතර තියෙනවා කියනවා මොලේ. ඒ තැනට මේ විද්‍යුත් තරංගය ගියාට පස්සේ විද්‍යුත් චුම්බක තරංගය හෝ රසායනික ගියාට පස්සේ මෙතන යන වැඩපිළිවෙලට සද්දයක් කිසිම අදාළ නැහැ. ඒ නිසා මේවට දෙන සංඥාවල් එක බලනකොට අපිට මේ සද්දෙන් දොරේ අඬේ සද්දේ දිවෙන් දෙන්න පුළුවන්. දිවෙන් දෙන්න පුළුවන්, ඇහෙන් දෙන්න පුළුවන්. වවුලට රූප පේන්නේ ඌ සද්දෙන් තමයි රූපේ දකින්නේ. මේ ළඟදී උපකරණයක් හදලා තිබුණා. මේ මනුස්සයා උපත්තියම මේ මේ නෑ අතරමඟදී අන්ධ වෙලා ඇහැට සංඥා යන්නේ කැමරාවකින් රූපය අරගෙන දිවට දීලා දිවෙන් අතෙන් පණිවිඩය ගියාට පස්සේ කැමරාව දකින්නේ පේනා වගේ පේනවා. ඊට පස්සේ කැමරාවට බ්ලූ ෆිල්ම් එකක් දාලා පෙන්වනවා කියලා හිතන්නේ. ඊට පස්සේ මෙහෙමකට රාගෙ නගිනවා. ඒ කැමරාවෙන් පෙන්වන්නේ පේන එක නෙවෙයි ඌට ඕන දේ දාන්න පුළුවන් කැමරාවට. ඉතින් මේ වගේ මේ නටවන නැටවිල්ලේදී අපි මේ බාහිරයක් අල්ලන නඩු කියන්නයි දේශ සීමා අරගල කරන්නයි ගියාට පස්සේ බුදුහාමුදුරෝ කියනවා මේ රටට වටේට සෙරප්පු හදන්න යන්න බව හංගෙලන්න බව ඔබ සෙරප්පු දැක් දාගනින්. ඒ නිසා ඔබේ හිත හදාගනින් හිත ඇදුවට පස්සේ කොයිමත් ක්‍රැකින් සද්ද ඉන්නේ නැහැ. ආවට ගණන් ගන්නෑ. ඒ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ ඒ දවස්වල මට ඔය ඔය කියන හටනේ තේරුණෙත් නැහැ. එයාට තායිලන්තර කතා කරලා තිනවා දේශනයක් දෙන්න. දෙන වෙලාවේදී ඉතින් එයා කතා කරලා කිව්වලා තියෙනවා සද්ද වෙන තැනද සද්ද ඇහෙන්නේ කණේද කියලා. ඉතින් මොළේ ඔක්කොම ඉන්න කට්ටියකවල එතන තමයි සද්ද ඇහෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී අර වැසිකිලි ගොතන මිනිස්සු ඇවිල්ලා තියෙනවා ශාලාවට ඒ මාසෙ පොඩ නතර වෙන්න කතා කරලාවලු අයිසු මේ මට පරිවර්තකේ දාලවලු මේ සද්දයක් ඇහෙනවා එළියේ. වාහන යනවා. ඇයිම සිද්ධ වෙන්නේ එතනද මෙතනද කියලා. ඊට පස්සේ මම ඒගොල්ලෝ පිස්සු කතාව මෙතනනේ කණේනේ රද්ද ඇහෙන්නේ. ඒ එළිය උනාට කියලා. ඊට ඉන්න ප්‍රබෝධුන කාටවත් ඒක තේරෙන්නේ නැතිලු. අර ඉන්න ඉස්සරහින් මිනිස්සුන්ට දොස් කියලා කියලා තියෙනවා මේ කන හදාගත්තා නම් ඔය ඔක්කොම ඉවරයි. ඉතින් කණ්ඩ පොරොප්පයක් ගහගත්තා නම් දොරේ ප්‍රශ්නයක්වත් නැහැ. එයා ගන්නේ ප්‍රශ්නකුත් නැහැ. අපි දැන් නඩු කියන්න හදාන්නේ මේ දොරේ යඬේටයි එයා කන්නේ කැණ්ඩේටයි. ඉතින් මේවා ඉවරක් කරන්න පුළුවන්ද? කවදාවත් ඉවර. ඉවර කරන්න පුළුවන් උඹේ කන කියන්නේ මා ලෙඩ දෙන දෙයක්. ඒක අහන්නෙම රිදෙන දේ. ඉද්දෙන දේ. ඒ නිසා කනට එන දේ බීරියක් වගේ හිටපන්. ඔයිට වෙඩි කියලා දෙන්න පුළුවන්ද බුදු කෙනෙකුටවත්? ඇහුණට බීරෙක් වගේ හිටපන්. ඇහිමේ එක්ක ඇහින මතුවේ නැතර කරපන්. සුතේ සෝතමත්තම් භවිෂති. සෝතවා බදිරෝ යතා ඉතින් කොච්චර බුදුහාමුදුරෝ කටබිම උලතිය උලගුලා කිව්වත් අපි කියනවා දොරට ග්‍රීස් දැම්මේ නැත්තම් මට භාවනා කරන්න බෑ කියලා. කොලේ ලියලා තිබුණා නෙමෙයි මම මේ කියන්නේ අතින් දාලා. නමුත් ඒක තමයි මේ කියවෙන්නේ. අපිට නිවන් දකින්න බැරි මේ සද්ද. කවදාකවත් හිතෙන්නේ මේ මේ සද්ද වලට නලියන ගතිය තියෙන, කුප්පණ ගතිය තියෙන, කෙලෙස් තියෙන මගේ ළඟ කියලා. එහෙම හිතනවනම් ඌ පිස්සන් කොටුවට ගිහිල්ලා දායි. එහෙම කවුරුහරි කිව්වොත් මේක දෝෂේ තියෙන්නේ මගේ කනේ. ඒ නැත්නම් උඹට පුළුවන්කමක් තියෙනවා. තද්දේ ඇහුණට බීරෙක් වගේ ඉන්නේ. ඒක බුදුහාමුදුරුවෝ අත්දැකලා කියන්නේ. සෝතවා බද්දිරෝ යත. එහෙම නැත්නම් ඔය ඇහිනදී උතරින් නැත කරපන්. ඒක උමු කතන්දර ගොතන්නේ නැහැ නේ. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද බාධාවද? සද්දේ එහෙම જાතියක් ආගමක් නැහැ නේ. මෙව අල්ලන අපි කතන්දර ගොතන එකට ප්‍රපංච කරනවා කියලා කියන මනෝ විකාර මේකට කනගාටු වෙන්න එපා මේක ඒක සිද්ධ වෙනකොටම දැනගත්ත පුළුවන් නම් එන හැම දෙයක්ම අපි කටකෝලක් කරගන්නවා කටකෝලක් කරනවා අපි කතන්දර ගොතනවා ඒ නිසා මේ හොඳට අපිට රිදෙන ඉද්දෙන සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ එතන තියෙද්දි මේ රූපෙන් ඇහෙන් රූප බලන්න පුළුවන්කම තියෙද්දි අපි කනින් අර සද්දෙම අහා ඒකත් එක්ක උරුට්ට වෙන හැටි බලන්නකො. ඒ වෙලාව ඕන රූප බලන්න පුළුවන්. ඒ වෙලාව ඕන ගඳ බලන්න පුළුවන්. රස බලන්න පුළුවන්. පහත බලන්න බෑ. අරකත් එක්ක පුරුට්ටු වෙවි වෙවි පෑනත් ඉවරයි කොලෙත් ඉවරයි ඒත් ලියනවා. ඒ තරම්ම කර්ම ශක්තිය නිසා අපි අරකට බඳලා තියෙන හැටිත් අපි ඒකට ආකර්ෂණය වෙලා තියෙන හැටි සද්දි ප්‍රශ්නයක් නෙවෙයි මගේ ප්‍රශ්නයක් තියෙන. ඒ නිසා සුද්ධ ලියනවා ඇත්තටම සද්ද අපිට කරදර කරනවා අපි සද්ද වලට කරදර කරනවා කියන. ඒ වෙලාව වුණා රූප බලන්න පුළුවන් අපිට. ඇහැ තියෙනවා රූප තියෙනවා. නාසය තියෙනවා කඳ තියෙනවා. දිව තියෙනවා රස තියෙනවා. කය තියෙනවා අර කර්ම ශක්තියද ඒකටම අදා අදා අදාක වැඩ කරන හැටි බලනකොට පේනවා අපි ඉල්ලගෙන කරන පරිප්පුවක් නේ තියෙන්නේ. ඇද්දගෙන නාන නෑමනක් නේ මෙතන නාන්නේ. නිකන් ටැප් එකෙන් ඇවිල්ලා නැවනම් කමන්නේ ගැඹුරු ඉඳකින් අඩියේ ඉඳලා ඇදගෙන අයියෝ හරිම සීතලයි කියකව දාගන්න. උන් උන් සතාට තමයි පුතඥය කියන්නේ. වැඩිම ඒ අදාළ සද්දෙටම ගිහිල්ලා ඒකටමත් හැපි හැපි ඒකෙම වද විඳිනවා. ඒ වෙලාවේ ඕන දැනන channel එක මාරු කරතයි. අපි අපේ ටෙලිවිෂන් එකේ channel 6ක් තියෙනවා. ඒ වාරු කරන්න තියෙනව මොනවාක්වත් මතක නැහැ අපිට අරකට එල්ල වෙච්ච ගමන් කර්ම ශක්තිය වැඩ කරන්න ඇති මේක හොඳට දකින්න කියනවා වේද්දීම තරහින් නෙවෙයි මේ යන්ත්‍රේ වැඩ කරන්න ඇති එතකොට තේරෙන පටන් ගන්නවා මේ වැනි කරදරයක් නැතුව නිවන් දකින්නත් බෑ නිවනින් ඇති වැඩකුත් නැහැ මොකද ඒ නිවන එතකොට අපි කරන්න තියෙන්නේ දැන් මම එදත් කිව්වේ ඒකයි දකුණු කකුල දෙරි දෙනවා නම් ඒ වෙලාවේ වම් කකුල පොඩ්ඩක් බලන්න මොනම ප්‍රශ්නයක්වත් නැහැ ඌ නිවන් දැක්ක වගේ hinaවේ වින හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාගෙන අරුට කෙල වෙලා හොඳ වැඩේ මම ජොලිය එනවා අපිට කරන්න තියෙන ඌට කෙල වෙච්චාම මම උඹත් එක්ක ඉන්නම් කියලා මේත් දාපුවාම මෙයාටත් නඩු කියන්න තැනකුත් නැහැ උසාවිත් නැහැ නඩු කාර්යොත් නැහැ ජූරිත් නැහැ මොකක්වත් නැහැ අපි කරන්නේ එහෙමනේ අර නඩුවටම අයියෝ මේ ඊළඟන කන පරිප්පුවක ඇහැටි. ඇදගෙන නාන ඇදිල්ලක ඇහැටි. මේ හොයන්න ගියාට පස්සේ මේ භාවනා දිගේ එහෙම යන්න ගත්තට පස්සේ හරි පුදුමාකාර විචිත්‍ර අර්ථකතන තියෙනවා මේ වල. ඒ නිසා භාවනා කරන්න අනතර අපි හදා බෙදා ගත්තාම පේනවා. ඒ කර්ම ශක්තිය වැඩ කරන්න පටන් ගත්තාම අපි එතෙන්ද මේ යොමු කරලා ඒකෙම උල උලා අපිට කරදර කරන්න ඇති. මේ අනන්ත විකල්ප විකල්ප තියේදී එකක්වත් මතක් වෙන්නේ අර වද දෙන එකටම අපි බැඳෙන හැටි කර්ම ශක්තිය වැඩ කරන්නේ ධර්ම ශක්තිය වැටෙන වෙලාවට. ධර්ම ශක්තිය වැඩ කරනලාට කර්ම ශක්තිය වැඩ කරන්නේ නැහැ. අපි දන්න වෙලාවේ සද්දය ඇහෙන්නේ මට බැරිද මේ රූපයකට හිත දාන්න වෙලාවේ. මට බැරිද වෙලාව ආනපන්න හිත දාන්න වෙලාවේ. මට බැරිද නම් ගඳකට රසකට හිත දාන්න කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දීගෙන ඒකත් එක්කම ගැටෙන හැටි බලනකොට වෙනවා මේ කර්මය වැඩ කරන්නේ ධර්මය දන්නේ නැති කෙනත් එක තමයි. ධර්මය දන්නේ කෙනාට කර්ම ශක්තිය අවලංගු වෙලා යනවා. මොන විදියක්වත් කරන්න බෑ. මොකද ඇහුනට මොකද බීරෙක් වගේ මිනිහා ඉන්නේ. කංග බීටිඇලියට වේනා ගායනා වගේ ඉතින් කොච්චර කිව්වද මට ඇහුන්නේ නැහැ. නෑ මට ඇහුන්නේ නැහැ කියන. අම්මාරිසයිගේ මට ඇහුණා දන්නවද? ඒ දවස්වල විනෝද සමීතිය එකක් තමයි මොනවද කිව්වට පස්සේ අම්මාරිසයි අහන්නේ මට ඇහුන්නේ නැහැ. මට ඇහුන්නේ මොනවා කිව්වත් වැඩක් නැහැ. ඒ නිසා දොරේ යන්නේ ආදෙන් ඒ දී කියන්නේ ආදෙන් ඒතර කියන්නේ මේ manussත්ව භාවය කියන්නේ පංචෝකාර භවයක් රූප බලන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. ඉතින් ඇයි මේ කරදර දෙන මේ මේ සද්දෙම අහහ පීරි ගන්න කියලා බැලුවොත් හිතා ගන්න පුළුවන් කර්ම වැඩ කරන හැටි. අපි එතෙන්ට එල්ල කරලා ගැව්වට පස්සේ මීයක් දැක්කට පස්සේ බලලට බෑනේ තපස් රකින්න. අපි මීයටත් බලලටත් වැඩි පහත් තත්යකට වැටෙනවනේ හරියට වද දෙන දේම අල්ලගෙන අපි චරිචුරු ගන්න හැටි බලන්න. කවුරු හරි චිත්ත පීඩාවෙන් කතා කරන වෙලාව බලන්න ඌ එක බදාගෙන ඉන්න බදාගෙන ඉදිල්ල ඒකම නැවත නැවත කී කියාර දුක් විඳින හැටි ඒ වෙනුවට මේ විශාල කපදාසියක් තියෙනවා විනයත වෙන්නේ ඒ කියන්නේ කතා කරනවත් කැමති නැහැ ඌට ඕනේ ආහනේ එක්කනත් අර ඇඹුලටම වැටිලා අර පැංගිරි ගතියටම වැටලා ඇත්ත දන්නේ පව් අනේ කියනවනේ හරි හොඳ යාළුවා අනේ ඵලයන් මාම යන්න ඕක දුඹට තියෙන කිව්වොත් එimhe මරනවා කමඨාන් සුද්ධ කරනවා කියලා කන්ට රත් වෙන්න ගහලා කියන ඕක නෙවෙයි. ඔයලා රූපයක් බලපංකෝ. මේ බුදුහාමුදුරන් එහෙම කරන්නේ නැහැ. බුදුහාමුදුරන් නම්බුකාර තාලට කියන්නේ මම මේ මේ රිදවන්න ඕන නිසා කියන්නේ මේක විනෝදයක් කරගන්න බැරනම් කිසිම යෝග ජීවිතයක් නැහැ. ඒ ඒ එතකොට එයා මේ ලෝකේ නිවන් දක්වන්න හදනවා මිසක්කා ලෝකෙ මට්ටම් කරන්න හදනවා මිසක්කා හිතේ වර්ධනයක්වත් දැරීමේ ශක්තියක්වත් ප්‍රතිශක්තියක්වත් වෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය වැඩනකොට තියෙන ඕන මොන බහුරු කෝලම් පෑවත් කවුරු ඇවිල්ලා මොන බහුරු කෝලම් පෑවත් දැන් සිද්ධාර්ථ කුමාර බුදු වෙන්න ඉස්සර දවසේ නාටිකාංගන ඇවිල්ලා බහුරු කෝලම් පෑවනේ සිද්ධාර්ථ කුමාර බිත්ති වැත්තට හැරුණා මොකද උනේ එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌත් නැත්නම් කාට නටලා පෙන්වන්නේ අර ගෑනු එක පුලිය දාගෙන <laughs> කට කෙලවක් කරගෙන සංගීත භාණ්ඩන වැඩනට පස්සේ ඔන්න සිද්ධාතුමර හැරලා බලනකොට ඔන්න නාඩගම පේනවා දැන්. අන්න උන්දලට උඩින් තමයි දුෂ්කර ක්‍රියා කෙරුවේ පැනලා ගියේ. එදි මම නිතරම කියනවා නාටකම් බැලුවා නම් රාහුල් කුමාරයා වගේ තව කුමාරවරු කීප දෙනෙක් ඉපදෙන්න ඉඩ තිබ්බා. එහෙනම් සිද්ධෝදන රජුරණ රජ පෙළපත අල්ලලා යනවා টොප් එකට. බලනවා නම් බලපං අන්නේ එහෙම බීරෙක් වගේ අන්දෙක් වගේ බලහම් බලන දේ. අහනවා නම් අහපන් එහෙම බීරෙක් වගේ අහපන්. ගඳ දැනෙනවනේ. ගඳ සුවඳ නැති කෙනෙක් වගේ. මට සෙන්ට්‍රල් බැංක් එකේ ඉඳලා හම්බුණා බෝම්බේට අහුවෙලාට ගඳයි රසයි දෙක නැහැ. අනිත් ඔක්කොම තියෙනවා. ගඳ දැනෙන්නේ නැහැ. ඉතින් හරි ෂෝක් නේද රාහෙම්බිස හැදෙන ප්‍රශ්න නැහැ. දැනෙන්නේ නැහැ. දැන් අපිට මේ දැනෙන පහෙම වෙන්නේ රෝග පහක්. ඒ හැම එකෙම වැඩිම වද දෙන එකනේ අපි කතා කරන්නේ. අභාවිත මනස කියන්නේ වැඩියෙන් වද දෙන එක වැඩියෙන් කෙලෙස් උපදිනදී කතන්දර ගොතනවා. ඒ වෙනුවට අඩුවෙන් කෙලෙස් උපදින්න පුළුවන් තැන් යටපත් කරන තමයි කෙලෙස් මතුවෙන. අන්න ඒක දකින්න පුළුවන් මේ වෙලාවේ සද්ධාහන වෙලාවට රූප බලන්න පුළුවන් ඕන ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන ප්‍රභවය. කරන්න බෑ. අරකටම ඇද ඇද වද දෙන එක කර්ම ශක්තියනම කර්ම ශක්තිය අපිට පච කරන්න පුළුවන්. ලෑස්තිලා යන්න ඕන. කවුරු රැවිලා අපිට එයාගේ තියෙන මනල කුණු කන්දලයක් කියවනවා. අහන කියවනවා කියවනවා කියවන ඇහුන් නැතු වගේ වෙන වැඩකට යෙදෙන එකයි කරන්න තියෙන්නේ. ඉතින් අර මනුස්සයාට වහකණ්ඩ හිතන. ඇයි අද්දෙනී ඇවිල්ලා මේ ඌමනාවෙන් කතා කරනකොට ඇහුම්කන් දෙන්නේ නැතු වගේ පෙන්වන්න කියන්නේ. මෙන්න නැතු කරන්නේ කොහොමද? උදේ ඉඳලා හැන්ද වෙනකන් කොයිම නිකන් නගර සභාවේ කුණු එකතු කරනවා වගේ මේ කරන වැඩේට පොඩ්ඩක් බලන්න අපිට channel එක මාරු කරතයි. තේරෙනවා කියලා හිතනවා. ඔව් කියන්නත් බයයි බෑ කියන්න. නෑ කියන්නත් බයයි. ඉතින් ඒක භාවනා කරනකොට එන එකක්වත් නැතර කරන්න එපා. ඌ එන්නේ අපිට පාඩමක් උගන්වන්න. මේක තබා. පෙනීම තබා අහන්න පුළුවන් දුපට වෙලාවේ. ඇහිම තබා ගන්ධ රස බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහද්දී බීරෙක් වගේ ඉන්න පුළුවන්. පෙනෙද්දී පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්. ඒකනේ බාහ්‍ය දාර්ශනිකයට බුදුරජාණන්සේ කෙලින්ම කිව්වේ කොතනින් නතරලා ඊග වැඩේට ඵලයන්. එහෙම නැත්නම් පොට්ටෙක් බීරෙක් වගේ හිටපන්. බෑ. ඒ ඉන්න බැරි කෙනාට යෝගාවචර කියන්න බෑ. අපි යෝගාවචරය කියන්නේ මොනවා වුණත් ඒ ගැන කතා කරන්නේ මට පුළුවන් ද channel එක මාරු කරන්න පුළුවන් ද කියන එක බලන එකයි කරන්න තියෙන්නේ. මම ගොඩාක් විශ්සර කරන්නේ මම එක එක තන කොටහක් අරගෙන මේ රිදවූප එක විතරයි කරේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාව කරන විට ඒ කෙරෙහි සිත පිහිටුවාගෙන දකුණු පහය සහ වම් පය වම් පය මාරුවෙන් මාරුවට තබන විට බිම සීතල ගතියක් බිම ඊටමත් සීතල ගතියක් සිනිඳු ගතියක් දැනුණා. ලනු ඇතුරිල්ලේ උඩ ගමන් කරන විට ගොරෝසු බවක්ද දැනුණා. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ සක්මන් භාවනාවේ යෙදෙන විට මාගේ වම් පායට විලෝ ප්‍රදේශයට ඝන සහිත දෙයක් පෑගී ඇති බව තේරුණා. ඒට සිත යොමු කළ මට දැනුනේ කිසිවක් නොමැති බවයි. මා නැවතත් සක්මන් භාවනාව කෙරෙහි සිතය පිහිටුවාගෙන විනාඩි 20ක් විතර ගමන් කරන විට මාගේ දන හිසට පහලින් වම් සහ දකුණු කකුල් දෙකේම බරගතියක් දැනුණා. බරගතියක් දැනුණු අතර ඇවිදීමට අපහසුතාවයක් දැනුණා. ඒ හිම්මා පරයන්ක භාවනාවට ඇවිත් සිත පිහිටුවා භාවනා කරන්නට වුණා. මෙසේ විනාඩි 10ක් 15ක් විතර හුස්ම රැල්ල ඉහළටත් පහළටත් යන ආකාරය මෙනෙහි කළා. හුස්ම රැල්ල ඉහළට ගැනීමේදී මද සීතලට ඇතුළට යාමත් එළියට ගැනීමේදී නාසයෙන් නාසයේ නාසාග්‍රයේ වැඩි එළියට යන බවත් නිරීක්ෂණය වුණා. විනාඩි 20ක් විතර යන විට වම්මසේ උඩ සිට හිස මුදුනේ සියුම් වේදනාවක් හිසේ පහළට යන බව තේරුණා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ සිදුවන්නේ ඇයි කියා පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔය දේ සක්මන් කරනකොට පයි බර දැනෙනවා. ආනපාන කරනකොට ඉතේ බර දැමීම බර දැනීම නැත්තම් මේ විවිධ අරමුණු නැත්නම් විවිධ උද්දීපන පහළ වීම සාවිත කඳවන්නයි මම මේ ප්‍රශ්නේ ගොඩුම් කරන්නේ. භාවනාවේ සතියේ උත්කෘෂ්ඨ ප්‍රතිඵලයක් විදිහට පේන්නේ නැත්නම් භාවනාවට සතියට බාධාවක් විදිහට කියලා මං අහනවා. ප්‍රශ්න පැහැදිලිද? ප්‍රශ්න පැහැදිලිද? ඈ ප්‍රශ්න බැදෙන්නේ නැහැ. සක්මන් කරනකොට කියනවා ධනින් පල්ලෙහා දෙක නිකන් බරව බැස්සා වගේ බරට යනවා. ඉතින් ඒකට ගිහලා සක්මන්ට වාඩි වෙනවා කියන. සක්මනේ පරියන්කේ. පරියන්කේ වාඩි වුණාට පස්සේ ආනාපානය කරනකොට මේ බර ගතිය අරීමේ දැනෙනවා. ඒකට මේ සක්මන් කරනකොට පයි බර ගතිය දැනීම සහ පරියක් පරියංග භාවනා ඉන්නකොට අතර මෙතන මේක අක්කුම් පිපුරුම් දැනෙන එක සතියේ තියෙන නිසා සතියේම උත්කෘෂ්ඨ නිෂ්පාදනයක්ද නැත්නම් සතියට බාධාවත්ද කියලා මම මේ අහන්නේ. බාධාවක් නැහැ. වෙන්නේ ඔය එහෙමනම් ඇයි සක්මනේ අර වගේ බර දැනෙද්දි දිගට සක්මන් නොකරන්නේ? ඕම කුටු කුටු ගාවට හරියන්නේ මයික් එකට කතා කරනවා. වේදනාවක් දැනුන නිසා ආවා. ඔව් ඉතින් ඒක සතියේ තියෙන බවට ලකුණක් නම් ඉතින් ඇයි සතියට මුණට කියලා ගහන්නේ? මම හදන පොයින්ට් එක තේරෙනවද? කොහොමද තේරෙන්නේ? වේදනාව දැනෙද්දී උනත් ඒක කරන්න ඕනේ. වේදනාව දැනුණත් ඒක කරගෙන යන්නේ වේදනාව දැනුණා නෙමෙයි මේ සතිය නිසායි අපිට මේ වෙනදා නොදැනෙන කපයේ බර දැනෙන්නේ. ඒක සතියේ විශිෂ්ට ක්‍රියාවලියක්. විශිෂ්ට නිෂ්පාදනයක්. ඇයි ඉතී ඉතී දුක්කම වැඩි නතර කළා දාලා ඉතිවමාරු කරනවා කියලා කියන්නේ නිෂ්පාදනයට සතියට උනට කියලා ගැහිලක් නැකලා තියෙනවා. ඊට පස්සේ පරියංගයට ගියාට පස්සේ ආනපාන බලෙන් ඉඳන් අතනින් තදෙනවා මෙතනින් තෙරපෙනවා දැනෙනවා. එතකොට අපි තේරුම් අරගන්න ඕන මේ සතියෙම තියෙන නිසයි වෙනදා නොදැනෙන දේවල් දැනෙන්නේ ඉඳුරන් ප්‍රනීත වීම නිසායි. ඒක දිගේ තව චිත්තක්ෂණයක් ගියොත් ටොං ගානක කුසල්නේ. ඒක එතනින් අත කිරුවයි කියලා කියන්නේ අර වැඩේ ඔක්කොම තියේදී අර ට්‍රෙන්ඩ් එක කඩලා දානවා. ඒ වර්ධන වේග කඩලා දානවා. ඒක තමයි මේ වෙලාවේදී කරන්න තියෙන උපරිම දඬුවම. උපරිම නරක වැඩේ. ඒතර කවදාකවත් අපේ දැරීමේ ශක්තිය වැඩෙන්නේ නැහැ. කවදාකවත් අපි මේ ප්‍රතිශක්තියක් වැඩෙන්නේ නැහැ එතකොට. මේ මේ කකුල් දෙක වේදනාවක් තියෙනවා. මේ සතිය තියෙන නිසා වෙන වැඩක්. මොකට මේ තීදී තව මිදිරට යන්න මේක උදන්දුවක්. උනන්දු කරන්න ඕනේ කියලා ගියොත් අපිට තේරෙන පටන් ගන්න මේ වගේ පොඩි පොඩි දේවල් වලට ඉරියව් මාරු කරන්න ගත්තොත් කවම කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේ දුක්ඛ සත්‍ය පේන්න හදනකොට දුක්ඛ සත්‍ය කුජ දාගෙන එනකොට අපි අර තැම්බෙන බත්තලියට ඇල්ලතුරක් කරුවා වගේ කුදන් ගහන්න ගන්නවා. එනිසා මොකද්ද කරන්න ඕන? ඒක දැන් ඒ වේදනාවක් දැනුණත් ඒ දිගටම කරගෙන යන්න ඕනේ. තව එක චිත්තක්ෂණයක් ඉන්න අදිෂ්ඨාන කරන. වැඩි ඉන්න යන්න එපා. හරියට වද දෙන්න එපා. දැන් උත්කෘෂ්ඨ ප්‍රතිඵලය ලැබෙන වෙලාව මම තව එක චිත්තක්ෂණයක් ඉන්න බැරිද කියලා අන්නේ චිත්තක්ෂණේ තියෙන සාදරකම තමයි නිවන කියන්නේ. අපිට දැවෙන ප්‍රශ්නයක් ඇති කරලා තමල ගහලා යන්න ඕන්න මෙන්න. ඒ කියනවා එක මොහොතක් ඉඳලා යනවා. ඒ ඒ බලන් හදන ඒ ලෑස්ති ගතිය ඒ අදිෂ්ඨාන ශක්තිය මම මේක තව පොඩ්ඩක් ඉන්න ඕන කියන එක මොනම යාළුවෙක්වත් අපිට දෙන්නේ නැහැ නේ. මොනම વિશે කියන්නේ බුදුහාමුදුර කියන ඕමනම් දුවේ ඕමනම් පුතේ උඹලට කද්දාවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා එහෙමම කෙලින්ම ලියලා තියෙනවා මන දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන තියෙන ප්‍රධාන බාධා ඉරියව් මාරු කරන මේ උදේට දුක්ඛ සත්‍ය මත වෙලා කකුල් දෙක බර වෙලා එනකොට මෙන්න ගිහිල්ලා බබා වාඩි වෙලා හනේ කකුල් දෙක උස්ලා ගන්න ඕනේ පොළවේ ඒ දිගටම කකුල් දෙකට වද දෙන්නත් එපා. ඒ වෙලාවට කියන්නේ මට එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණ මේ උද්වේගකර අවස්ථාවේදී තීන්දුවක් නොකර ඉන්න වෙනසක් නොකර ඉන්න මේ මේ මේ සතියේ ඊටාම අසීරු කෘත්‍යයක් කරන වෙලාවක් දැන්. එයා මේ ආන සක්මනත් පෙන්නන ගමන් මේ කකුල් තඩිසි වෙලා. කකුල් නිකන් බරව බහැලා වගේ බර වෙලා. මේ මාරාන්තික වේදනාවක් නැහැ. අන්නේ වෙලාවේ මේ ගන්න චිත්තක්ෂණයෙන් තමයි අපේ පෞරුෂත්වය වැඩෙන්නේ. අපිට අමුත්තක් අපි ළඟ තියෙන ගඟ දිගේ ඉහළට යන ගතියක් මේකට ප්‍රතිශක්තිය කියලා කියනවා. එහෙම නැත්නම් දැරීමේ ශක්තිය කියලා කියනවා. ඊට පහුවෙන්ද බලනකොට ඒක එච්චර ගන්න චිත්තක්ෂණයක් හිටියට පස්සේ දෙක ඉන්න පුළුවන්. දැන් මල්ලකට මොන හරි දාලා මල්ල පිරුණාට පස්සේ කටපණිද වෙනකොට දෙපාරක් පොළේ ඇනපුවාම ටික බහිනවනේ ඔක අඩුක් වෙනවයි කියලා එකක් තියෙනවානේ. ඊට පස්සේ තව ටිකක් දාලා ආයෙ ටිකක් අනින්න පොඩා. මැටි වලන්නම් එහෙම කරන්න එපා. එහෙම නැහනේ. මේ පළවෙනි සැරේ මේක පිරුණාට කටබඳින්න යන්න එපා. එතකොට හරියන්නේ පොඩ්ඩක් තට්ටු කරලා තව ටිකක් දානවා ආයෙ තට්ටු කරනවා ආයෙ ටිකක් දානකොට දානකොට මේකේ අර ඉස්සල පිරුණ ගතිය පෙන්නුවට බෝරු. තේරුණාද? ආයෙ නැගිලා වාඩි මතන. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන භාවනාව කරගෙන යාමේදී කකුල් වේදනාවක් ඇති විට එයට හිතවම කරමින් සිටන විටදීත් එම වේදනාව දිගටම දැනේ නම් හුස්ම හිත නැඹුරු හුස්මට හිත නැඹුරු කිරීම නවත්වා ඉරියව්ව මාරු කළත් මාරු කළොත් එතන වැඩෙන්නේ කෙලෙස්ද ඒ වාගේම හුස්මට හිත නැඹුරු කරමින් සිටන විටදී නිදිමතක් දැනෙන්නේ නම් ඒද කෙලෙස් නිසා සිදුවන්නක්ද ස්වාමින් වහන්ස මේ සඳහා සුදුසු කමඨහනක් කරුණාවෙන් ලබා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුව ලැබමින් දීර්ඝාය වේවා. උතුම් නිවන අවබෝධ වේවා. පළවෙනි වාක්‍යය මොකද්ද? ආනාපාන භාවනාව කරගෙන යාමේදී කකුලේ වේදනාවක් පැමිණි විට එයට හිත යොමු කරමින් සිටින විටදී එම වේදනාව දිගටම දැනේ නම් හුස්මට හිත නැමුරු කිරීම නවත්වා ඉරියව්ව මාරු කළොත් එතන වැඩෙන්නේ කෙලස්ත. ඔය ඒකේ නම් මේ දැන් අපි මෙතෙක් මේ සාකච්ඡා කරපු එක මේකට පිටිවහලක් වුණාද නැද්ද කියලා කියන්න කැමතිද? අපි මේ කතා කරුවෙත් ওই වගේම සිද්ධියක්. ඒ අනුව මේ ලියපෙකනාට මේ සක්පණේදී පයේ අමාරුව දැන අපි කතා කරේ. දැන් පරියන්කේදී පයේ අමාරුව තියෙනවා තේරෙනවද නැත්නම් නැවත වෙනම මේක විමසා බලන්න ඕනද තේරෙනවද මේ ඉස්සරගත ඇසිවිච්ච සාකච්ඡාවෙන් Tamanට උදව්වක් ආධාරයක් පිටිවහලක් ලැබෙනවද කියලා දැනගන්න කවන්නේ. මේක දෙනකොටම කිව්වා මේ ජූරියට නම් එන්නේ නැහැ කියලා. එමනම් ඉස්සෙල්ලා එක්කනම දෙමු බලන්න උත්තරයක්. මොකද්ද මේකට කරන්න ඕනේ? මෙතෙන් මෙතෙන් නේද දැන් මේ මේ ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ දෙන්නේ දැන් තේරුම් අරගෙන ඉන්නේ දැන් අර මනුස්සයා එන්න කැමතිත් නැති මම මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ සාකයට කවුරු හරි කැඳවන්න වෙනවා මම මේක විනිශ්චය දෙමු ඇවිල්ලා මොකක් හරි හැබැයි අපි ඉන්නවා ජූරියේ ආනාපාන කර කර ඉනකොට අර වගේ කකුලේ බරක් දැන්නොත් ඒ ආනවා මම වේදනාව බලනවා බාන බානකොට වේදනාව වැඩි වෙනවා. මම ආනපානට යන්නද එතකොට ආය යනවා නිදිමතක් වෙනවා. එතකොට ඒකට යන්නද මම මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් අහනවා. එමය යහනේ. එතකොට දැන් අර ඉස්සල ප්‍රශ්නේ විසඳපු හැටියෙන් Tamanට මේ ප්‍රශ්නේ ආව නම් Taman කරන්නේ කොහොමද නැත්නම් මෙහා ප්‍රශ්නේ Tamanගෙන් ඇහුවා උපදේශයක් වශයෙන් මොනවද දෙන්න කැමති? ඕනම දෙයක් දැනුණත් ඒක දිගටම කරගෙන යන්න ඕනේ කියන දේ තමයි කියන්නේ. එහෙමම ඇත්තටම අමාරුයි කියන්නේ. මොකද වේදනාව උග්‍ර නම් අපිට දරා ගන්න බැරි නම් ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අපිට කරන්න තියෙන එහෙම වෙනස් කරන්න ඉස්සෙල්ලා මම මේ වෙනස් කරන්න වේදනාව නිසා මට එක තව චිත්තක්ෂණයක් මේ වේදනාව ඉන්න පුළුවන්ද කියලා. ඒ ඔක්කොම තොරතුරු පෙන්වන ආනපාන තමයි මූල කර්මතානේ. වේදනාව ගොජ දානවා. මම දැන් විනිශ්චය කරන්න ලෑස්ති. ඉරියව මාර කමන්නේ. ඉරියව වෙනස් කරනවා. මට එක චිත්තක්ෂණයක් තව මේ ආනපාන ඉන්න බැරිද කියලා බැලුවොත් අපි පොඩ්ඩක් අර මල්ල අඩු කරනවා වගේ පොඩ්ඩක් ඉඩ ගන්නවා. ඊට පස්සේ වෙනස් කරන්න කමන්නේ නැහැ. හැබැයි එතකොට අර චිත් අර එහෙම බලන්න ඕනේ මිනිස්සයා එහෙම වුණාට පස්සේ ඉස්සල මිනිස්සයා නෙමෙයි දැන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ වෙන මිනිහෙක් දැන්. එක්ක වෙන ගෑණියක්. මේකට එන්නකොටම කලබල වෙන්න පටන් ගන්නකොට තමයි කිසි වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා දිගටම ඉන්න කියලා කියන්න එපා. දිගටම ඉන්න බෑ. අපිට කියන්නේ එක චිත්තයෙන් බොහොම යාපු වෙන්න ඕනේ වෙලාවේ. මේ පොඩ්ඩකට තව එක චිත්තක්ෂණයට මේක අල්ලගෙන ඉන්න කියලා අර වෙලාවේ පොඩ්ඩක් මේක පොඩ්ඩ ඇදලා අරි ගසලා දෙන්න ඕනේ. අර බලන ඉන්නකොට කියන චිත්තක්ෂණ නෙවෙයි දෙකක් උන අහින දෙකක් ඉන්න. අහින තුනක් ඉන්න කියලා මීට මීට මීට මීට රිංගවන එකයි තියෙන. ඒ තමයි වර්ධනය කියන්නේ. ඒකයි භාවනා ජීවනය කියන්නේ. ඒකයි විපස්සනා ජීවනය කියන්නේ. ඒකයි ප්‍රතිශක්තිය ජීවනය කියන්නේ. ඒකයි ඉවසීමේ ශක්තිය කියන්නේ. මේකේ සීමාවක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ එකක් රිංගව ගන්න දුන්නාට පස්සේ ඒ තරම් දේවල් ඉතින් බුදුහාමගේ බලාපොරොත්තු වෙන්න එපා මේක මේ පාර කියලා දුන්නාට පස්සේ කිටි කිටි ගන්න වෙලාවට යනකම් යන්න. උතරට දැන් බලන්න දැන් මේක කරන්න ඕනේ මෙයා ඇවිල්ලා මෙහෙන් කරදර කරනවා. අර පොඩ්ඩක් එක එක තප්පරයක් පොඩ්ඩක් පොඩ පොඩ පොඩ්ඩ ඉන්න බලන්න පොඩ් පොඩ්ඩකට. අහා කිව්වනේ තව පොඩ්ඩ තව පොඩ්ඩ. ඔය දේශපාලනඥයෝ දෙන්නේ ඉවසපන් පොඩ්ඩ පොඩ්ඩ ඉවසමන් නැති අපි පසවුරු සලස්ම දෙනවා පොඩ්ඩ පොඩ්ඩ ඉන්න පොඩ්ඩ ඉන්න කියලා අන්තිමට ආණ්ඩුව පෙරලා ඌ ගිහිල්ලා ඊගා ආණ්ඩුවත් එක වැඩේ තියෙන ඉතින් මෙන්න මේ විදිහට කෙලෙස් අපිට ගරිල්ලා පහර දෙනවා නම් අපි කෙලෙස් වලටත් දෙන්න ඕනේ ගරිල්ලා පහරමයි ඒතර ඒ කෙලෙස් නෑ ඒකට යට වුණා නම් කෙලෙස් නැත්තම් කුසලතාවයක් නෙමෙයි වැඩෙන්නේ කිටි කිටිය කරදරයක් කරලා තියෙනවා ඒ කිටි කිටියේ තියේදී ඒක සීමේ ශක්තිය වඩනවා දැරීමේ ශක්තිය වඩනවා මේ කාගේද කමටහන සුද්ධ කරන්නේ අපි දෙන්න කතා කරන්නේ. Mr. Toy, your, your question. How do we teach meditation, meditations to children? Can non-believer learn meditation? Yeah, you can come. I have a prepared uh, DVD. If you wish, you can see. We have introduced a concept called mindfulness school to the Sri Lankan children. in Sri Lanka, 75% Buddhist, 25% non-Buddhist. So when we are drawing the plan at the national level, we had this question. So my concept was introducing secular mindfulness to the 100%. There we have to understand mindfulness in the transcendental way and mindfulness in the secular way. So I am a Buddhist monk. So when I am coming out with the secular part, my close colleagues all criticize me. I am undermining the qualities of the Buddha. I am undermining the qualities of Dhamma. I am undermining the quality of Sangha. You are not becoming by making mindfulness secular. Then I told, never mind. I have my own personal prestige. My personal reputation, I am going to sacrifice that. So I am going to take this chance. So we prepared a DVD uh, to how to introduce mindful school to the school children. So what I did was, if I am to go a little further, I wrote 20 essays Sunday, 5 minutes, class teacher has to read my essay to the children. It explains what is the meaning of mindfulness, the word meaning of mindfulness. That means be here and now, not the past, not the future, like just telling the mindfulness and that's it, and only five minutes. And next day, Tuesday, I, I wrote the Tuesday number one, whenever, if at all you are going to get a few minutes to sit and do mindfulness, what must be your technique? Mm. Mm. If you get a chance to sit. Mm. And then telling, this must be your posture and be aware of your posture and you may feel so and so and then five minutes finished. And then whenever you are walking alone, if you wish to mind, be mindful, how do you develop mindfulness? That's Wednesday. Okay. On Thursday, when you do day-to-day -day activities by your alone yourself, if you wish to practice, if you put into pragmatic, what are the techniques we can, I can share with them? And Friday, some mindful games and five essays. And next Monday, again telling last one day, Monday I taught you the mindfulness. I, I would like to expand it little bit. And this is how mindfulness is, word meaning increasing. Then the Tuesday, how sitting meditation can be, not sitting meditation, mindfulness in sitting. I never use meditation. Mindfulness in sitting, And then slowly, slowly, four weeks. And after that, the Basically what I am teaching is not the child, but the teacher. you see, all the teachers are bloody fools. I mean, in the sense of mindfulness. They are very skillful in how to tackle children. And then I am asking the child, when you go home, please tell your mother and father, there's a special lesson is going in our school, what do you call the mindful school. And then the teachers, through the child, to the parents and to the principal and to the education director. And now we, in Sri Lanka, now it is underway. And after one month, one of the facilitator go to the school and ask the principal, we are going to demonstrate for one class, please give me the hall as well as the playground. And we have a set one and a half hours program and we take the children and ask them to sit comfortably and give a guided meditation and ask them to sit 15 minutes. And then ask them to go and do walking meditation and finishing, get their response. Now it is catching like anything. So my, this is my first stage and second stage is five years time I would like to start mindfulness camps just like scouting. Ask the children parents and the teachers come and spend three days with the mindfulness facilitator and do little bit of hiking, little bit of gardening, little bit of compost making and little bit of sitting and walking. And grade 8 maybe one week, grade 11 maybe 10 days. So that means some practical and 10 years time introducing a mindfulness as a subject, school subject so its 10-year plan is there. So, so at what age do you start? I mean, age grade 4 to 11. Grade 4 to 11, right. Actually, the question that I'm referring is for my kids, for parents like us, what, what should we do at home? I mean, as always, when we ask our kids to do things, they will say, mm, they will push back, yeah? And this is uh, normally what happens. Because so you are asking nonsense from them you, don't, you, do, you don't understand. You see, they are doing what I am telling. They are not doing what the parents are telling. Earlier I also thought, I don't know, I can't understand the child mind and I am a very old person. But one day I started in the Melbourne about 75 children, and I was start just කයිවාරු ගහනකොට මොකද කියන්නේ just chattering boasting like and I thought they will misunderstand me And then after talking, then I told that these are some games are there. Would you mind to listen? And they were listening. And of course, I show a video clip. One girl asked, why you being here, why you are showing, showing us others' videos? I, I told, I am very sorry. Being here and now, why we are, I told there's a message there. So this is the game, so it will be presented better. And I asked them to write a project. What I did was, I took a ringing ball. You know ringing ball? When a ball is there and if you hit it, it's a nice wave is going. So I asked them to sit. I had a, I had a ringing ball at that time. And I ring. And I asked them to listen to the end of the sound. And they were shouting. So then, you, how can we listen to the end of the sound? You are making sound. So second time when I ring, they were silently waiting. And sound went extinct. And everyone is pin drop silence, listening to the end of the sounds. Then I told, please write a project. What is the experience of end of the sounds? So one girl came five minutes time. She told, if you wish to listen to the sound end of the sound, you have to stop everything and you have to 100% listen to the end of the sound, otherwise you will miss the bus. <laughs> you see how crispy they are. No, ah, it, it's so crispy, so pragmatic. And next day I got a thick bundle of papers. Everyone has written their experience. And overnight, they have asked the parents, tomorrow I have to go to the temple because there's a program. Next day came 125 people, children. And without me, now in Melbourne, there are 150 people coming once a month and they repeat it. So they have to give little exercises. And they, they must be not simple sitting and walking. But that kind of thing. And now I have enormous amount of material uh, written by children as well as the parents what, where to start, how to start. So we are, we are practicing it now in UK, Toronto, Melbourne, New Zealand, and some other places uh, in the Sunday schools. And tomorrow I am going to demonstrate in Oman also. And to take it in the Sunday school. And just to engage them in an active way. And ultimately I am dead sure they will teach their parents. Sure. Because parents are idiots. they are making them educated and all the kind of thing, but internally no moral shame and moral fear. So ultimately children hate parents. So when your mindfulness comes, you have a kind of a bridge. Parents and the children, and the children and the teachers, and I am the person going to get the maximum benefit. Everyone says Dhammaji Vamdru is very good. yes, um, because in Malaysia we have Sunday school, the Buddhist uh, Vihara, and we were scratching our head how to teach meditation to children. So I would really uh, like if Bhante can share with us. no, uh, not only us. There are a lot of, uh, in America also there's a mindful school. Their plan is to introduce mindfulness to the school curriculum in 30 years' time. So they have mindfulness games. So we are quite related with them, sharing with them. We have one once a month a flyer, and every time they, what the children are telling, doing, and we present in the mindful children. And there's another forum we have mindful family. If the all parents and children are mindful, we ask them to register in our mindful family forum. And we have more than 70 families all over the world parents and the children are doing. And children are, they are writing now. Benefits of mindfulness and how it's helpful in the education and the family uh, friendship. And they, they were so jewel-like. So this brings me actually to the second question. Can a non-believer uh, practice meditation? Because I am asking... No, don't use the meditation, it's a polluted term. Okay. Use mindfulness. You, uh, yeah. be, be careful. Okay. Be, be, utterly you have to be careful. Each and every human is qualified for mindfulness. The meditation makes sectarianism. Mindfulness never. So Buddhists are utterly failure in understanding that. They are using religious terms. Then sectarianism. Even within Buddhism. That sect, this sect. But when you go to the mindfulness, of course it is a secular mindfulness. But it's a starting point. And once they come, they will introduce through your school curriculum, school rituals and school tradition. I don't care. Principal will say when to introduce and what. It depends on the principal's already fixed mm, setup. A Tamil school is in the different way. Catholic school in different way. Buddhist majority different. I, I don't care. I am telling please let take five minutes and just read my essay. Don't add anything no right. They had to be utterly follow my rules. Standardization. Now it's, um, for me, I am very happy. Even I am in the Oman, my mind is back at in Sri Lanka because so much of schools and daily I get photos when they are doing mind doing walking in the playground and sitting in the classroom uh, you see what a blessing to make the school into a meditation camp. And they are they are feedback. Some people are so elated, they are writing poems. They are writing poems the way they understand it. Such a, such a reflection. අවසරයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ගත දුබල බව සිතා තෙදිනක් තිස්සේ බීතියට හේතු වී ආනාපාන සති භාවනාව කෙරෙහි සිත යොමු කිරීමට උත්සාහය දෙනමි. සිත ඊටාම සුළු මොහොතක් පමණක් විනාඩි 3-4ක් පමණ නාසය අග්‍රේ වායු රැල්ල වදින අයුරුද එයත් සිදුවන්නේ එක්නාස් නාසිකා පොඩුවක් තුලින් බවද නිරීක්ෂණය කළමි. ඊතා ඉක්මනින් ශරීරයේ වේදනාව කෙරෙහි ගැටින වැඩි කාලයක් ශරීරය වෙනස් කිරීමට වෙනස් කිරීම වෙමින් සමාධිය නිතර බිඳිනේ. අද දින බිත්තිය අතහැර මැද පේලියක වාඩි වීගෙන භාවනා අරමුණ කෙරෙහි යොමු වෙමි. ඊතා පහසුවෙන් සිත ඒකාග්‍ර වී ආනාපාන භාවනාවේ යෙදුණෙමි. හුස්ම රැල්ලේ වේගය අඩු වෙන වැඩි වෙන අයුරුද සීතල උෂ්ණ ගතියද නාසය අගට ඊතා පැහැදිලිව දැනෙන. ගතේ වේදනාවලින් මිදුණෙමි. පසුගිය දිනවල බිත්තියට හිර වී ගත කළ අසීරුව මගහැරුණි. ආනාපාන සිත කෙරෙහි විනාඩි 20ක් පමණ ගත වූ පසු යමකුගේ ජංගම දුරගතණේ හඩින් සිත බිඳිනි. මුලදී මදු නොරුස්සන ස්වභාවය ඇතිවිය. නමුත් ඔබ වහන්සේගේ අවවාදය මතක් විය. අනුන්ගේ සීනි කරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගන්න. මෙයත් සමග නැවත භාවනා මානසිකාරයට යොමු වී භාවනා කළෙමි. වරින් වර සිත අයාලේ ගියේද නැවත හුස්ම රැල්ල කෙරෙහි යොමු වන කල හුස්ම රැල්ලේ ඉහළ පහළ ඇතුළු වීම හෝ පිටවීම ඒ අයුරින්ම සිදුවන අයුරුදුටුමි. ගරු ස්වාමින් වහන්සේගේ අවවාදේ පතමි. ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් চিරාත් කාලයත් මෙම ශාසනයේ සේවය කරගෙන යාමට දීර්ඝායසත් පතමි. සක්මන් භාවනාව ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි ගරු ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි හිමිදිරු දෑසන දත්මදින අවස්ථාවේ සතියෙන් කර සක්මන් භාවනාව ආරම්භ කරමි. මුලදී වම දකුණ වශයෙන් පියවර තබමින් පසු පියවර ගණන් කරමින්ද උත්සාහය යෙදෙමි. මද වේලාවකට පසු බිම බලාගෙන ගමන් කරන විට උඩු විදුලි උඩ විදුලි බුබුලු එළියෙන් පොළවේ ඇතුරු මාබල් ගල්වල දීප්තිය දිශාව අනුව වෙනස් වන අයුරු දුටුමි. මේ වන්නේ ආලෝකයේ දිශාවට අනුව බව හැඟින හේතුවක් නිසා ඇතිවන ඵලයක් බව වැටහින. හේතු වෙනස් වීමෙන් ඵලය වෙනස් වෙන බවද වැටහිනි. සිත දෙපළ තුලින් මෙදී අයාලේ ගිය බවට මතක් වී නැවත දෙපා වලට යොමුකොට විලුඹ වදින තැනට පාද මැදය සහ පා ඇඟිලි තුඩු දක්වා වෙනස් වන අයුරු පාද මාරුවේ වීමේදී මේ ක්‍රියාවලියේදී වම් කකුලේ විලුඹ පොළොවට වදින විට දකුණු කකුලේ ඇඟිලි තුඩු පොළවෙන් එසවෙන අයුරු නිරීක්ෂණය කළෙමි. පාද මාරු වීමේ ක්‍රියාවලියට සිත රඳවා ගතමි. දනහිස් නැවෙන අයුරුත් දික්වන අයුරුත් උකුල් ඇටයේ අසල චලනයත් ඒ සමග ප්‍රත්‍යක්ෂ විය. ඉදිරි උපදේශ ගරු ස්වාමින් වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. සන්තෝෂයි කියන්නේ එක එක පරිශන කළ බලන්න බannකොට බannකොට පේනවා ඒ කලින් කරපු මෝඩකම් වල හැටියට තමයි ක්‍රමසහවිදි ඉදිරිපත් වෙන්නේ. ඒතර තමන් විසින්ම හොයාගන්න ක්‍රමසහවිදි ඔය පොත්පත් වල තියෙනට වඩා වෙනස්. පොදු නිගමනයක් කරන්න පුළුවන් බිත්ති නොතිබෙන්න බර ගාණක් නිවන් දැකලා. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ බිත්තියක් හොයාගන්න ඕනලා තියෙන්නේ. ගෙදර එකයි ගිහිල්ලා හරි කමන්නේ බිත්තියක හේතු වෙන්නයි ඕනලා තියෙන්නේ භාවනා නොකරුවත් කමන්නේ. ඒ නිසා කටුකුරුන් දෙසාන් ඉන්න කාලේ කියනවා මේ Nissan වනේ බර ගානක් නිවන් දකින්න තිබ්බා මේ භාවනා ශාලාවේ බිත්ති නොතිබෙන්නේ. ඒ Nissan වලට ආවට පස්සේ එක්කෙනෙකුට හේත් වෙන්න තියන්නේ මම. භාවනා ශාලාවේ මැදට එන්නේ කියනවා දෙපැත්තේ යන්න ඉන්නේ තියාගන්න කියනවා. මොකද මේ ශරීර ආසාව ජීවිත ආසාව ඒත් කමන්නේ ඒ මාරි මේ නාගි ටිකක් ගෙනලා මේ වැඩේ පටන් ගන්න ඕන නිසා 100 වෙන්නේ ටික දක්වා මම බැන්නේ නැහැ. සීයෙන් පස්සේ ඇද්දලා ගහනවා. ඇද්දලා අරගෙන ගහනවා දෙනක ඉන්න තැන්වල. එතකොට දැන් අර මට අත්දැකීම ඇවිල්ලා තියෙන නිසා දෙන්නේ වාඩි වෙන්නේ. ඇත්තට මෙහෙම කරන්න හොඳ නැහැ. ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා එහෙම මේ හේතු නැණ කමන්නේ. නමුත් අර ශරීර හොරකමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ. ඒත් කමන්නේ එහෙම කළා එහෙම නොකරන අධිෂ්ඨාන කරන තරම් අර මුල් අත්දැකීම නිර්මාණශීලීත්වයක් අතන් දෙනවනම් ඒ ප්‍රශ්නකුත් නැහැ. ඉස්සලා එහෙම කෙරුවට පස්සේ මේ ඉස්සලා බබා නැගිටින්න දඬුවටක් ඕනේ වුණාට ඇවිදලා පුරුදු වුණාට පස්සේ දඬුවට ඕනේ නැහනේ ඊට පස්සේ දඬුවට නැතුව වෙදින්න ඕනේ අන්න ඒ වගේ කරලා බලන්න මේ ආර්ය පරිශ්‍රණය කියන්නේ ඕකට දෙන්නේකේ පරිශ්‍රණ සමාන නැහැ ඒ වගේම අපි ළඟ අටුවක් අටුවකට වැඩිය ක්‍රමසාවිදි තියෙනවා කරන්න ඕන දේ දන්නවා කණුගේ කායිමත් ඉල්ලන්න එපා. කායිමත් ඉල්ලන්න ඕනේ අපේ කිසිම හිගයක් නැහැ ඇතුලේ. මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා දන්නවනම් හිත යෝජනා දෙනවා. ඉතින් එතකන් ටිකක් ඔය හිතට හුරතල් වෙන්න දුන්නන කමක් නැහැ. කායට හුරතල් වෙන්න දුන්නන කමක් නැහැ. පස්සේ ඉදිරියට දාන්න මේ වගේ කියලා බෙදා ගන්න. එතකොට කාටත් වගේ ලොකු ධෛර්යයක් ඇති කරනවා. ආරම්භක සේතියේ ටිකක් බයපක්ෂ ඇතුව, කොන්ද පණ නැතුව හිතට කමක් නැහැ. අද අන්තිමට හැම කෙනාම බුදු වෙන්න ඕන. ඒ නිසා මේ විදිහට කරගෙන කරගෙන යන්න ඔය ආරම්භයේදී තියෙන අඩුපාඩු ටික පස්සේ තමයි චරිත සාධිකයක් වෙනවා. මට ඉස්සර මෙහෙමවත් බැරුවනේ හිටියේ. දැන් මේ ටික පුළුවන් නේ කියලා Tamanටම එන්න පටන් ගන්නවා. මේකයි බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. අවුරුදු 2600 කට ඈත ඉඳගෙන අපේ පුරුෂ අපේ ආත්මය দমনය කරනවා. ඒකට අපි කැප වෙන්න ඕන. බුදුහාමුදුරට කැප වුණොත් උන්වහන්සේ අපිව দমনය කරනවා. මේ නිසා එතකොට ශාසනයක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආන තාමත් ක්‍රියාත්මකයි. මම අම්මා අප්පවත් කියන දේ අහන්නේ නැති එකා අර ඉන්දියාවේ උපදිච්ච දෙමළ මිනිසෙක් වගේනේ බුදුහාමුදුරු කියන්නේ. කල්ලතෝනි වගේ. දැන් ඉන්දියාව වෙන කට්ටියට බාර ගන්න නැහැනේ. මේ පිටරට මිනිස්සෙක් බුදුහාමුදුරු කියන්නේ. අපි තාමත් අහනවනේ. තාමත් අහලා හැදෙනවා. කාටද ආඩම්බර? ඒ නිසා මෝඩකම් තිබුණා කමන්නේ. ආරම්භක දේතියදී හැබැයි ඉස්සරහට මේ ටික හදන්න ඕනෑ කියන අදහසින් කරන ඒක බය නැතුව කැත නැතුව වේදා ගන්න කට්ටියත් ඒක. මම මේ මේම හිටියේ නමුත් දැන් මට මේ මට්ටමට යන්න පුළුවන් වෙලා තියෙනවා කිසිම කෙනෙකුට ගෞරවයක් නැහැ කෙලින්ම බුදුරජාණන් වහන්සේට යන්නේ බුදුරජාණන්සේගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයේ පුරුෂයන් দমনය කරන ගතියට යන්නේ. ඉතින් තවදුරටත් দমনය වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මණෙන් පසු පර්යංකයට වාඩි වූ විට සිත තැම්පත් විය. හුස්ම නොදැනී ගිය පසු එන යන ශබ්ද සහ විදුලිය දෙස බලා සිටීමේ සිතවිලිද සමාවන්න. හදිස්සියෙම සිත ගැඹුරු තැනකට යනු යනු දැනිනි. අතපය මටම පාලනය කර නොහැකි විදිහට ගල් ගැසුණා. මෙන් විය. මාගේ ශරීරය තුල මා සිර වී සිටියාක් මෙනි. ටික වේලාවකින් සිත ඊතා අලස තත්වයකට පත්විය. මුළු පරයන්කය පෑක පෑකම මේ ලෙස ආසනයේ නොසෙල්වී අපසුතාවකින් තොරව ගත විය. ස්වාමින් වහන්සේ මට අවශ්‍ය වූද අතපය ගල් ගැසුණාක් මෙන් තිබූ මෙම අවස්ථාව පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේක මේ අලස ගතියක් කියලා තියෙන මෙතන කියෝනා වැරදි වෙන්නේ නැති ඒක වාක්‍යයේ දෙන්න ගැලපෙන්නේ කෙසේ නමුත් මේ ශරීරය කියන්නේ මගේ දෙයක් කියලා හිතාන පටන් ගත්තට මේක මට අයිති දෙයක් නොවන බව තීරණ කරලා දෙන්න තමයි ක්‍රම තමයි ඔය එක්ක ඉද්ද ගැහුවාගේ මේ හිටනවා එහෙම නැත්නම් වැක්කිරෙන පටන් ගන්නවා ඉතින් ඒ කියන්නේ ශරීරයේ ස්වභාවය මේක බාධාවක් කරගන්න එපා මැරෙන මිනිස්සුගේ රූපෙ දිහා බලන්න කවදාකවත් මේ හමුදා පෙරට්ටුවක ඉන්නවා කියන එකට මැරලා ඉන්නවද කියලා කවුරක්වත් නැත්නම් අමාරුසේ ෆොටෝ එකක් ගන්න ගිහිල්ලා hinaයිලා හේ කරේ ඉන්නවා වගේ මැරලා කවුරුත් මැරෙන්නේ නැහැ. මැරෙනකොට ස්වභාවයෙන් මැරෙන්නේ. නිින්ද ගියට පස්සේ බලන්න පොඩි එකා දිහා ඕ තමයි ප්‍රകൃතිය. ඒ තමයි හැටි. ඉතින් ඕකට නඩු කියන්න ඕනේ. මේ රංගපෑමේ වටිනකම තේරෙන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ රංගපෑමක් නෙයි. අනුන් ඉදිරිපිට V shape බොඩි එක දාන පුම්බගෙන ඉතින් අනම්මනම් කරනවා. බඩේ එළිය දෙසර යනකොට ඉවරයි. මේ දෙමේ වැක්කෙල දෙකට නැවෙනවා. පාචනේ බඩේ එළිය යනකොට. ඉතින් ඕක තමයි කියන්නේ උඹ ඕක තියාගෙන හිටියට උඹේ කියලා උඹේ නෙවෙයි. බුදුරජාණන්සේ ජෝතිජ්ජු තමයි කිව්වේ යේසුස් වහන්සේ තමයි කිව්වේ උඹට නේ දීලා දාපන් ජෝතිජ්ජුන්ගේ දේ ජෝතිජ්ජුන් දීපන් කිව්වා. බුදුරජාණන්සේ ආවා මහණි කන ඇහැ උඹේද? නෑ. එන එක දීලා දාවා. ඇහැට මෙන රූපෙම බෙද නෑ. දීලා දාවා. කයෙම බෙද නෑ. දීලා දාවා. මේ කයර දැන දේ උඹෙද නෑ. දීලා දාවා. දීලා දාන එක තමයි මේ එන දේ වෙනස් වෙනවා කියලා දකින්න එක. ඉතින් ඒක නඩුවකට ගන්න එපා. ඒක භාවනාවේ දියුණුවක්. අනික මේක සබාවකට අපිට කියන්න පුළුවන් වීම සුද්ධ වීමක්. ඒ නිසා මේවට තව දුරටත් වෙන්න අරින්න. මේ උනන්දු කරවන්න එපා. ඒක මම අනුමත කරන්නේ මම මම කියන්නේ මේ වෙන දේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ නම් සිද්ධ වෙන දේ කිසිම දෙක කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන හරියක් තියෙන කරන දේවල තමයි. තබ්බේ සංඛාරා දුක්ඛ. සංස්කාර කියලා කියන්නේ හිතාමතා කරන දේවල්. චේතනාපූර්වක කරන දේවල්. මේ සිදුවෙන කිසි දෙයක සුන්දර කිසි දෙයක් කෙලෙස් නැතුවන එක හරි සුන්දරයි. ඒ ඒ ස්වභාවය. ඒ නිසා මේ කවුරුත් පෙන්වන සුන්දරත්වයක් දිගේ යන්න එපා. අපිට බුදුහමර බෙන්ද දීලා තියෙනවා මේ ස්වභාවික දේ. ඒ නිසා මේක දෝෂයකට ගන්න එපා. එහෙනම් තවදුරටත් බය නැතුව සතියින් යුක්තව බලලා අනිත් අයත් එක්ක බෙදා ගන්න යන්නේ. එතකොට ඕකට බොහොම ඉක්මනට උරු වෙනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ පාද නමස්කාර කරමි. අවසරයි පරියම්ක භාවගෙන පරියම්ක භාවනාව ගැන සඳහන් කරමි. හොඳින් අසුන්ගෙන මම මෙතනයි සිත් කියා හොඳින් සිහි කරමින් ඉරියව්ව පරීක්ෂා කරන ලදී. විනාඩි දෙකකින් පිම්බීම හැකිවීම ලෙස හඳුනාගත් අතර විනාඩියක් පමණ නාසයේ අගට දැනෙන හුස්ම රැල්ල දැකගත හැකි විය. පිම්බීම හැකිලීම ගැන තවදුරටත් දැනීමක් නොවුණු අතර හුස්ම ඇතිල්වීම ඉතාමත් පහසුව සියුම්ම දැනුණු අතර පිටවීම එලෙසම විය. විනාඩි දෙකක් වැනි කාලයක් තුල හුස්ම රැල්ල නොපෙනී ගිය අතර කයට සිහි තබා හොඳින් බලන විට වාඩි වී සිටින ඉරියව්ව ආසනයේ ස්පර්ශ වී ඇති තැන්වල බර උසලා සිටින අයුරු දැකගත හැකිය. ඒ දෙස බලා සිටිද බලා සිටින විට එහි පහසු බවක් දැනින. කයේ හටගන්නා පුංචි පුංචි වේදනාවන් හටගන්නා අයුරුත් පවතින අයුරුත් නැති වී යන අයුරුත් දැකගත හැකි විය. නොයෙකුත් ශබ්ද ඇසුනද ඒ වඩා හොඳින් විමර්ශනය කොට නැවතත් නැවතත් පැහැදිලිම වෙන බවත් හඳුනාගත් අතර වන බවත් හඳුනාගත් අතර කිසිම ගැටීමක් නොවිය. නැවත එන විට ඊතා ඊතා සියුම්ම හුස්ම රැලි දැනෙන. ඒ ආකාරයෙන් දැනෙන හුස්ම රැලි දෙක තුනක් නොපෙනී ගිය අතර නැවත කයට යොමු විය. කයේ කිසිම වේදනාවක් නොදැක්ක අතර විනාඩි 5ක් පමණ කාලයක් ගත විය. දකුණු පාදයේ හටගත් පුංචි වේදනාව මහා වේදනාවක් බවට පරිවර්තන වන අයුරු දැකගත හැකි විය. වම් කකුල දෙස බලන විට එහි හටගන්නා පුංචි වේදනාවත් හඳුනාගත් අතර මහා වේදනාවක් බවට පත්වී එවත් මහා වේදනාවක් බවට එයත් පරිවර්තන විය. මෙසේ වම් කකුලේ වේදනාවත් විටක දකුණු කකුලේ වේදනාවත් වරින් වර සිහිය තබන ලදී. වැඩි වූ වේදනාවේ අඩුවක් නොදැක්කේය. වාඩි වී සිටින ඉරියව්ව අනුව කොන්දට පහළින්ද වේදනාවක් හටගත් අතර එය දෙස විමසිලිමත්ව බලන විට එයත් ක්‍රමයෙන් වැඩි විය. විටක වම් කකුලටත් විටක දකුණු කකුලටත් විටක කොන්දටත් කොන්දෙන් පහළ කොටසටත් අයුරින් සිහිය මාරුවෙන් මාරුවට විමසිලිමත් විය. සෑම තැනකින්ම හටගන්නා වේදනාව ඊ타මත්ම වැඩියෙන් දැනෙන විට ඉරියව්ව මාරු කළ අතර නැවත හුස්ම දෙස බලන විට පහසුවක් දැනෙන. මෙසේ දැනුණු හුස්ම හුස්ම රැලි 3කින් පමණ නැතිවිය. නැවත කයේ හටගන්නා සියුම් වේදනාවක් හඳුනාගත් අතර ඒ වායේ හට ගැනීම පැවතීම නැතිවීම හඳුනා ගන්නා ලදී. මේ වන විට භාවනාවේ මුළු කාලය විනාඩි 40ක් පමණ වෙතයි සිටිමි. නැවත වම් කකුලේ හටගත් වේදනාව ඉතා වැඩි වී යන අයුරු දුටුමි. දකුණු කකුල දෙස බලන විට වේදනාවක් නොවුණු අතර වම් කකුලේ වේදනාව අඩු වී යන අයුරු දිටිමි. දිගින් දිගට මැසෙන ශබ්ද දෙස විමසිලිමත්ව වන පිටවීමේදී ඇති වී නැති වී යන අයුරු දැකගත හැකි විය. එම ශබ්ද ඇති වී නැති වී යන අයුරු දැකගත හැකි විය. එකිනෙකට බැඳී තිබෙන ලෙස පෙනුනද එසේ නැති බවක් වටහාගත හැකි විය. නැවත දකුණු කකුලේ දකුණු කකුලේ හටගත් වේදනාව ක්‍රමයෙන් වැඩි වී යන බව දුටිමි. වම් පාදයේ හටගත් වේදනාව වැඩි වී යන අයුරු දැකගත හැකි විය. ක්‍රමයෙන් දකුණු පාදයට ක්‍රමයෙන් වම් පාදයේත් ඇතිවන වේදනා දෙස මාරුවෙන් මාරුවට බලන විට වේදනාවේ වේදනාව වැඩි විය. නැවත වැඩි වාඩි වී සිටින ඉරියව්වට මාරු කරන ලදී. හුස්ම රැල්ල සියුම්ම දැනුණු අතර පහසුවක් දැනිනි. හුස්ම රැලි පහක් හයක් යන විට හුස්ම රැලි නැති වී ගිය අතර මූණ පුරා සියුම් වේදනාවක් දැනෙන. ඒ වාට ප්‍රිය කරන බවක්ද වටහාගත් වටහා ගත්තත් හොඳින් නිරීක්ෂණය කරන විට ඒ වායේ හට ගැනීම සහ නැතිවීම දැකගත දැකගත් අතර සිත කය සිත කයේ වේදනාවක් වෙත යොමු විය. මෙසේ සිටන විට අද උදෑසන මුල් පරියංක භාවනා කාලය අවසන් විය. විශේෂයෙන් මා වසර කීපයක් පමණ ආනාපාන සති භාවනාව කළද මාගේ හුස්ම රැල්ල විනාඩි 5ක් 6ක් සංසිඳේ. එවිට මා විසින් භාවනාවෙන් භාවනාවෙන් පසු කනස්සලටපත් වුණා. බුද්ධ දේශනාව අනුව හුස්ම රැල්ල නොදැනීම නිසා නිසා එම නිසා විටින් විට තවත් භාවනාවකට යොමු විය. විටින් විට උපදෙස් ලබා ගන්න උත්සාහ ගත්තත් මා පැහැදිලි කරන ක්‍රමයේ අඩුපාඩු නිසා නිසි මගට යොමු නොවින. පැයක පමණ භාවනා කාලයක් බොහෝ කාලයක් නින්දට යොමු වන්නේය. අහඹු ලෙස මාගේ කල්යාණ මිත්‍රය මිත්‍රයන් ඉදිරියේ මේ ගැන කතා කරන්නට ගත් විට ඇති බාධාවන් සිරවි ඇති තැන් වටහාගෙන උපදෙස් දෙන ලදී. වරහන් ඇතුලේ ඒ අය ඔබ වහන්සේගේ උපදෙස්ගෙන භාවනා ප්‍රගුණ කරන අයයි. එම හේතුවෙන් භාවනාව සුන්දර පැත්තට යොමු මාමෙන් පොතේ ක්‍රමයට හුස්ම රැල්ල නොදකින අය තවත් ඇති බව වැටහිණි. එවන් මිතුරකට උපකාර කිරීමට මටද හැකි විය. තවත් අය මෙසේ ඇතයි සිතමි. ඔබ වහන්සේ පෙන්වා දෙන විදිහට යනාතට මැස්ස ගහන්න කියා සුන්දර අවවාදයේ පෙරට තබාගෙන අපගිරි අනුකම්පාවෙන් එයත් පහදා දෙන අතර මාගේ භාවනාවේ දියුණුවටත් අනුකම්පාවෙන් පාද නමස්කාර පූර්වක උපදෙස් පතමි. ඔබ වහන්සේට ඊතා එක්මනින් උතුම් ධර්මය අවබෝධ වේවා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි. නිකම් පොදු මතයක් වශයෙන් කියන්න තියෙන මොන අරමුණාවත් ඒව කොහොම හරහා සතිය යන බව දන්නවනම් මල්මානි මල් මාලයක මැද තියෙන නූල වගේ මොන මල එමුණුවත් නූල දිගේ වැටෙනවා කියලා හිතාගෙන අරමුණු මාරුණා කියලා ගන්න අරමුණු මාරු වෙච්චාවයි සතිය කැඩෙන්නේ නැහැ කියන එක දැනගන්න පුළුවන් වුණොත් සතියේ බලමහිමේ තේරෙන්න පටන් ගන්නවා. අරමුණු මාරු වෙනකොට අරමුණු තියෙනකොට නැති වෙනකොට පශ්චාත්තාප වෙන කෙනාට කවදාහත් සතිය තියෙනවද? සතිය අඛණ්ඩ භාවයේ තියෙනවද කියලා බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේකේ මේ වෙලා තියෙන අර අරමුණු මාරුණාට සතිය අඛණ්ඩ භාවයේ අල්ලගෙන අල්ලන්න පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් කුලී හිටියත් භාවනා, පිළේ හිටියත් භාවනා. එතෙන්ට එනකන් සෑහෙන කර්ම ගෙවෙනවා. ඒක මේ කාගවත් දෝෂයක් නෙවෙයි. අපේ තියෙන කර්ම ගෙවෙනවා. නමුත් මේක ගෙවුනට පස්සේ තේනවා මොන වේදනාවක් ආනපානියාවත් පිම්බි බැහැලියාවත් හැම එකක්ම විනිවිදින්න. මල් මාලේ නූල ඉදිකට හරහා යනවා වගේ එතන අන්තිමට මාලයකට ගොත ගෙතෙනවා. එතකොට මේ මේ වගේ රචන ලියන්න පුළුවන් ඒ කාටත්. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි දැන් වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කෙනෙක්. දැන් බෑ දැන් කරන්න බෑ දැන් පැය දෙකක් ගිහිල්ලා. ඉතින් එහෙනම් ගහන්න වෙනවා දැන් ඉතින්. ස්වාමීන් වහන්සේ ඉතින් මයික් එකට යන්න කැමති. බෑ දෙන්නේම නැහැ. සයින් මනුස්ස ජීවිතයක් හම්බෙන කලාතුරකින් අපිට ආපහු ජීවිතයක් හම්බෙද මම අපිට දැන් දැන් කතා කරන්නේ නැතුව අනම්මන කිව්වොත් දැන් ගුටි කනවා. දැන් කියන්නේ කියමු. එහෙම ස්වාමී. මේ යම්කිසි කෙනෙක් භාවනා කරන අතරේ රහතන් වහන්සේ අපිට කියලා තියෙන ඉලක්කය වුණ අනාගාමී ඵලය ලබා ගන්න ඕන කියලා කියන මේ ජීවිතේදීම අපි දැන් කොතනද ඉන්නේ කියන එක හිතාගන්න හොයාගන්නේ කොහොමද? ඒ හොයන්නේ අනේක කෙලෙසයක්. මාන්නේ. නමුත් අයිතියක් තියෙනවාද අපි දැනගන්න අපි දැන් කොහෙද ඉන්නේ? අපි දැන් සාර්ථකද අසාර්ථකද? ඒ මමයාගේ අයිතිවාසිකමක් තියෙනවා. මම නැති කරන්න හද මිනිහට ඒක අයිතිවාසිකමක් නෙමෙයි ඒක උලක්. ඇසියුමින් කියලා කියන්නේ මේක. අපිට ඕනලා තියෙන්නේ අයියා වෙන්න. අපිට ඕනේ මුදුන වෙන්න. මුදුන වෙන්නේ අසුචි කොටක. ලොකු අසුචි ගොඩේ නිසා මොකක් මම නිකන් සිරිවිලිස් වෙන්න හදන. නිකන් සිටිසන් ජෝන්. නමුත් හැමෝටම වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඒක ඒක තමයි භාවනාව කියන්නේ. දැන් හික්මෙන්න දන්නේ නැහැ කියලා. කියන්නේ ඒ නිසා අපි අර රුඩකට යන්න යන්න නරකයි. අපිට කියන්න ඕනේ භාවනා කරන්න යනකොට මම ඊයේ තම්බිච්ච පොඩි කාට කිව්වේ භාවනා කරන බව කාටවත් දැනෙන්න අරින්න එපා. ඉවරයි. ඒක නිවන්. මේ භාවනා කරනවා සුදු යනකොට පුම්බගෙන ඉතින් යන්න ගියාම අර මිනිස්සු තේ භාවනා කරන විදිහ ගැටි කියලා ඉතින් කවුදෝයි භාවනා කරන්නේ මට ඒ වැරදිලා මම පන්සලට ගිය වෙලාවේ සුදු ඇඳලා මම භාවනා කරන්නේ නැහැ කියලා ඌටත් එක ජෝක් එකක් ගන්න ගියාම දැන් ඔයගොල්ලෝ දන්නේ මම ගහපු ගැහිලි. අවුරුදු 8ක් 9ක් කිහිගේ හිටියා මගේ කිට්ටුම යාළුවා දන්නෙත් නැහැ අම්මා දන්නෙත් නැහැ කවුරක්වත් දන්නේ නැහැ. අවුරුදු 8ක් එක දිගට භාවනා කරනවා පුරලකක් නැහැ. ඒකට කියන්නේ unassuming. බුදුන් කියන්නේ අහිංසක වෙන්න, නිහතමානී වෙන්න. ඒක නිවනේ ගුණයක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ලෝකේ තියෙන සියලුම ගුණ වවපන්. හැබැයි වසාගෙන ජීවත් වෙනවා. ගුණ වසාගෙන ජීවත් වෙනවා කියන එක ඒක අපිට තේරෙන්නේ නැහැ. මොකද අද ලෝකෙ මේ තරඟකාරී ලෝකේ අල්ලපු ගෙදෙට්ට වැඩිය ගුණ ප්‍රකාශ කරන එකනේ අද මේ කරලා තියෙන්නේ. ඕකට උඩගෙඩි දෙන්නේ නැහැ. මේක තන්නේ කර මාර්ගාක්ෂික දෙයක්. අපි අතර තියෙන සියලු හැකියාවල් තියෙනවා. සියලු ගුණ වඩන්න ඕනේ. හැම භාෂාවෙම ඉගෙන ගන්න. හැම ව්‍යාකරණෙම ඉගෙන ගන්න. හැම ශිල්පෙම ඉගෙන ගන්න ඕනේ. ඒක නිකන් කංජය වගේ ඉන්නවා. කාට නොකිවසවන තමන් තමන් දැනගන්න ඕනේ තම කොතන දෙන්නේ කියන එක. දැනගන්නේ කාට මම යා කියනවා ඒක තමයි අපිට තියෙන ප්‍රධානම බාධා. මම යාට වැඩන මම යා උදව් කරන වැඩ මේ ධර්මදේශනා ඉවර වෙන්නේ එතනින් පුදුරජානනාංශකේ. මම යාට වක්‍රෝත්යෙන් හරි කෙලින් හරි උදව් කෙරුවොත් ඒක කනවා කුලලම කනවා. උගුරු දණ්ඩම කනවා අපේ. ඌට කියන කන පැයෙන්න ගහනවා ඊට පන් කුක්කා වගේ. එන්නේ එන වෙලාවේ ඌට කියනවා ප්‍රසිද්ධියේ පබ්ලික් කේන් කරනවා. ප්‍රසිද්ධියේ උඩ දඬුවම් දෙනවා කියලා. ඒක කරන්න ගියාට පස්සේ නියම කල්යාණ මිත්‍යා කවුද කියලා Tamanට තේරෙයි. එතකන් අපිට උඩගෙඩි දෙන්නේ අපිව වවාගෙන කන කට්ටිය. සෝරි ඒගොල්ලෝ දැනගෙන නෙවෙයි කරන්නේ. ඒක ඒක වංචනික ධර්මයක්. ඒත් ඒක හරිම සුන්දර තැනක්. ಗುಣ වඩලා නිකන් නුගුණේ තියෙන කෙනෙක් වගේ ඉන්න. නුගුණේ කියන්නේ මොකක්ද? පිස්සු. නුගුණ කියන්නේ පිස්සු. නියම පිස්සෙක් වගේ ඉන්නවා. නස්රුඩීන් කියලා අහලා තියෙනවා. නස්රුඩීන්. මේ මේ හිටපු එකනේ. අන්දරේ අවන්ති හැම රාජසභාවකම ඉඳලා තියෙන පිස්සෙක්. කුශාග්‍ර බුද්ධිමත්. රජුරවන්ට උපදේශ දෙන උපදේශකයා. ඔය පිස්සු කියලාගෙන අනම්මනම් කරගෙන ඉන්නවා. හැබැයි රටේ හැම මිනිහත්ම ඇසුරු කරනවා. උසස් පහත් ભેදයක් නැහැ. මිනිහා තමයි ළඟ තමයි බඩු තියෙන හැම වෙලාවෙම. ඒ නිසා භාවනා රහතන් වහන්සේගේ පිටසගේ වෙනසක් නැහැ කියලා දන්න අහලා තියෙනවා. නෑ නේ. ඒක කැමතිත් නෑ නිකන්. ඒක අහන්න කැමතිත් නෑ. තියෙනවා සේන්ට් ඇන් සයිකෝපැත්ස් කියලා පොතක් කියවලා බලන්න. පිල් හැමිල්ටන්ගේ. ඒකේ ලියලා තිනවා ගුණාතිම් බණකට රහතන් වහන්සේගේ පිටසගේ එක වගේම ගුණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේට එනකොට ගුණයක් වෙනවා පිටතර තියෙනවා නුගුණ කියනවා. ලයිස්තු උඩ බල්ල මාරු වෙලා විතරලු තියෙන්නේ නැත්නම් එකම ಗುಣ ටිකලු තියෙන්නේ. ඉතින් කවුද කැමති රහත් වෙනවා කියලා පිස්සු වෙන්න? කවුද කැමති පිස්සු වෙනවා කියලා රහත් වෙන්න? අඳින්න එපා. මට එච්චරයි කියන්නේ මුළු ප්‍රශ්නේම ඇඳපු ප්‍රශ්නේ. අඳිනවා කියන්නේ මොකටද දන්නවද? මොකක්ද අඳිනවා කියන්නේ? අසු. ඈ? නෑ ගුණාට අඳිනවා. ගුණ ඇඳොත් ගුණා. ගුණාට අඳිනවා. ඔබ වහන්සේ අයිතියක් නැහැ කෙනෙක්ට කියලා හිතන්න තමයි. නෑ අයිතියක් තියෙනවා. ඒක හොයන්නේ නැති විනාට අයිතිය හම්බ වෙනවා. හොයන්නේ කාට කක්කා තමයි හම්බෙන්නේ. හොයුවොත් කක්කා. පිපුණු මලේ රුව එමල දනීදෝ මලකෙදුවේ උඹ හැරරුව බලන් දෙපා. නන්දවාලි. පිපුණු මල ලස්සනයි ආයේ මල දන්නේ ඒක. ඒකට ඕනේ නැහැ. සරණ යමු විනාඩියකට හැමෝටම ප්‍රශ්න තියෙනවා. මම ඒක නෑ ඒ ඒ මොඩයා තමයි ප්‍රශ්නේ ඇහුවේ මේ අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ අනුන්ගේ සීනි කිරණ එකට කියන්නේ මොඩයා කියලා ඌ ඌ කොනාට අඳිනවා ඉතින් මම සමහරට ඒව හම්බෙච්චාම පිටිරම හේතු වල අනින හොම්බකට රිවර්ට් වෙන්න දෙක. ඒ යතින් මම හරිම සෞත්තු මිනිහෙක්. මම ඒ සමහරු කියනවා මේ වගේ ප්‍රසිද්ධ ප්‍රභූ සභාවල එහෙම කියන්න හොඳ නැහැ කියලා. ඉතින් මට එහෙම ප්‍රභූ හිතෙන්නේ මට දෙන්නේ අපි අපි ඉතින් ඕක ගහගන්න නැතුව කොහොම කරන්නේ? වසංගන්නේ කාටද? ඒ වසංගකන බෑ. පොඩි උන්ට ඔය කියන්නේ නැහැ. මොකද පොඩි උන් ඩිස්කරේජ් වෙනවට. මොරච්ච උන්ගේ අන් ඇවිල්ලා තියෙන හරකුන් ඉන්නවනේ. උන්ගේ අඹ කුර කුර ගලවන කුර තියලා රත් කරනවා. මේ අපි දැන් පැය දෙකමාරක් ගිහිලා තියෙනවා අපිට විනාඩි 25 තියෙන්නේ. අද මේ කට්ටියට දෙනවා අපි මේ බණෙන් පස්සේ. බණ ආලි වරණාට පස්සේ පොඩි කඩන්න තියෙනවා වැඩ ගොඩක් තියෙනවා. ඒක තමයි බණෙන් පස්සේ අපි දෙනවා ඒ දෙන්නට මේ එක්ස්පීරියන්ස් ඉදිරිපත් කරන මොකද ගොඩාක් වෙලා ගිලා තියෙන දැන් ඒක අහන්න ඔක්කොටම බැටරි බෑලා ඉන්නේ දැන් බොහෝ පින බොහෝසර් බොහෝ පින දැන් අපි විනාඩි 25කින් අපි නැවත එකතු වෙනවා බණෙන් පස්සේ අපි සභාවාරයේ දිගට පවත්වනවා එහෙම නේද කො සභා මේ මෙන්න මේ නෑ මේ වැඩමුළු නායකත් එක්ක එහෙම නේද පයින් පස්සේ අද අද ඉවර කරනවනේ ආ එතකොට පොඩි දෙන්නට අපි කතා කරන්න දෙන්න. හොඳයි එහෙනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි අත්තරදි පාවැරදි සිද්ධ වුණා නම් ඉතින් සමා වෙන එකයි තියෙන්නේ. මේ බලන්න මේ මුන් කොච්චර ආයුධ සම්පන්නවද ඉන්නේ කියලා මට තේරෙන්නේ මේ වචනේ පිට වෙනකන් ඉන්නේ. දැන් සන්තෝෂද? ආර සන්තෝෂකාරය බුදි. අමනේ ඕගොල්ලෝ තමයි මේ ප්‍රසිද්ධ කිරීමේ කටයුත්තට ඕගොල්ලෝ තමයි දක්ෂයෝ. හොඳයි අපි එහෙනම් නැවත බණට රැස් වෙනවා විනාඩි 25 කින්.